ආනන්ද වර්ගයටයි දෙවෙනි සූත්‍රය අපි මේ ධර්මදේශනා මාලාව සඳහා ආජීවක ශ්‍රාවක සූත්‍රයේ වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. ඒ සූත්‍රයේදී අපි ඊ මතක් කරගත්ත විදිහට ආජීවක ශ්‍රාවකෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ හමුවටපත් වෙලා එයාට තිබුණු මූලික සැකේක සේයාව කේසන්නෝ බන්ති ආනන්ද ධම්මෝ සුවක්කාතෝ කේසං සුපටිපන්නෝ කෝසු සුපටිපන්නෝ කෝස් සුගතෝ කියන ප්‍රශ්න තුන නගන. ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ තියෙන මේ වටිනා එක එකනා තම තමා වශයෙන් වටිනා කියලා හඳුනා ගන්නා වූ මේ කාරණාවලින් කොයි ධර්මයේද සුවක්කාත? ඒ වගේම ඒවැනි සුවක්කාත ධර්මයේ කවුද මනාකොට එළඹිලා පෙළඹිලා වැඩ කරන්නේ? මනාකොට එළඹිලා වැඩ කරන්නේ කවුද සුපටිපන්න කවුද එයින් කවුද වැඩ අරගෙන තියෙන්නේ නැත්නම් ඒ අවශ්‍ය කරන ස්ථානයටපත් වෙලා වෙලා ඉන්නේ කවුද කියලා. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නය ඒ සම්නෝ භන්තේ ආනන්ද ධම්මෝ ස්වක්ඛාතෝ කියන එක දුරදානන් මහන්සේ දේශිත ධර්මයේ සඳහන් වෙන හයක් වූ ගුණයන්ගෙන් පළවෙනි ගුණය. ඉතින් ඒ වගේම අපි අවුරුදු 6 2600කට පස්සේ මේ ਸਰවඥ વિશે තමයි ඔය සුවක්ඛාත ගුණය නැත්නම් ධර්මයේ තියෙන සුවක්ඛාත ගුණය බුද්ධ ධර්මයට ආවෙනික කරලා දේශනා කළාට ඉගෙන ගත්තට ගරු කළාට සුවක්ඛාත කියලා කියන්නේ pāli වචනයක්. ඉතින් එතකොට මේ ආජීවකයා ආජීවක ශ්‍රාවකයා ගරු කළ ඒ මුල් ආජීවකයන් එහෙම නැත්නම් නිකන්තනාත පුත්‍යාදී ආදී ඒ අත්තන්ගේ ධර්මයටත් ඒ අත්ව සුවක්කටයි කියලා කියාගත්තා. ඒ වගේම අජිත කේස කම්බල එහෙම නැත්නම් ඒ වගේ හිටපු ඕනෙම ශාස්ත්‍රයේ තමන් දේශිත ධර්මිත සුවක්කටයි කියලා කිව්වා. ඉතින් භාග්‍යයට අභාග්‍යයකට හෝ ඒකම ධර්මයක්වත් ඉතුරුුනේ නැහැ. ඒ ඔක්කොම අවුරුදු 2000 යනකොට ගෙවිලා ගියා. ඊට පස්සේ මේ සුවක්ඛාත ධර්මයේ කියාගෙන සුවක්ඛාත කියන ගුණයක් තියාගෙන මේ වචනේත් අරගෙන අපි දැනට අවුරුදු 2600ක් ගියා බලලා සුවක්ඛාතයි කියනකොටම මේ බුද්ධ ධර්මයට ආවේණය කරගන්න අපි උත්සාහ කරාට සුවක්ඛාතයි කියල කියන්නේ pāli වචනයක්. එහෙම නැත්නම් ඒකට තියෙන්නේ ව්‍යාකරණ වටිනාකම. ඒ ව්‍යාකරණේ අර්ථය තමයි සුවක්ඛාතයි කියලා කියන්නේ අක්ඛාත කියලා කියන්නේ ප්‍රකාශ කරනවා කියන එක ස්ව නැත්නම් සං කියන පද දෙකෙන්ම හැදෙන්න පුළුවන් සං අක්ඛාත සුක්ඛාත වෙලා හැදෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ ප්‍රකාශිතය ප්‍රකාශිතය ස්වයන් සිද්ධනම් ධර්මයේ ධර්මයේ විසින්ම කියාපාන කියන අර්ථයත්මකේ තියෙනවා. පීයමතු කරගත්ත විදිහට ඒ වගේම සම්පූර්ණයෙන්ම ධර්මයේ විසින් ධර්ම ප්‍රකාශ කරනවා. ගුරු මුෂ්ටියක් තියාගෙන නැහැ. අනිකු සෑම ශාස්ත්‍රයකම ධර්මයේ අයිතිකාරයෙක් ඉන්නවා නැත්නම් ධර්මයේ අයිතිකාරයෙක් ඉන්නවා. අයිතිකාරය තමන්ගේ දෙවෙනි પરම්පරාවේ ධර්මයේ දෙන්නේ යම් ප්‍රමාණයක් ගුරු මුෂ්ටිය තියාගෙන ඒක නිසා දෙවෙනි પરම්පරාව ගොඩාක් තමන්ගේ ගුරුවරයා හේතු ගන්නන්න ඕනේ සියල්ල තමන්ට ලබන්න. මේ ධර්මයේ තියෙන කතිය තමයි එහෙම ධර්මයේ වැසැංගිල්ලක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම හෙලි කරනවා. තවත් අර්ථයක් දෙන්න හදනවා පසු කාලේ නැත්නම් අටුවාචාර්ය වහන්සේලා මේ ධර්මයේ තියෙන මේ තමා තමන් ප්‍රකාශන ගතිය මේ දැන්ම දෙනවා. ඍජුවම දැන්ම දෙනවා ඊයටත් පොරොන්දු දෙන්නේ බලාපොරොත්තු සුසුම් කරන්නේ නැහැ හෙටට බලාපොරොත්තුවක් ඇති කරන්නේත් නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන්ම කරනවා තමා විසින්ම ප්‍රකාශයටපත් කරන මේ දැන් අස්පන අපිට. ඉතින් අන්න ඒ වගේ ධර්මයක් මොකද්ද කියලා නැත්නම් ඊවෙනි ධර්මයක් කවුද දේශනා කරන්න කියන එකයි අපි මේ ප්‍රශ්නය භාෂා ශාස්ත්‍රයට අනුව විග්‍රහ කරලා බැලුවොත් පේන තියෙනවා. ඉතින් එතකොට මේකේ පේන තියෙනවා කේසන්නෝ භන්තේ ධම්මෝ සුවක්ඛාදෝ කාගෙනම් ධර්මයක් ස්වක්ඛාතද කියනකොට ප්‍රශ්නෙන් එල්ලයක් තියෙනවා. උද්ගලාරෝපණයක් තියෙනවා. ආත්මයක් ඉල්ලනවා. මෙවැනි ධර්මයක් දේශනා කරන අසවලා පෙන්නලා අසවලාගේ ධර්මයේ සුවක්කටයි කියපු ගමන් පැහැදිලිවම ප්‍රශ්නේ අපි ඔය දීලා තියෙන තරමටම තේරුම් ගත්තොත් ප්‍රශ්නේ තේරුම් ගන්නකොටම අපි ආත්ම දුස්සිත වැටෙනවා. ඉතින් දැන් කාලේ මූලධර්ම වාදියෙක් ළඟට ගිහිලා කිව්වොත් එහෙම කාගේ ධර්මයේද සුවක්ඛාත කියලා ඒක නම් කිව්වොත් බුදුන්ගේ ධර්මය කියලා අනිවාර්යෙන් බුදුහාමුදුරෝ වැරදියට නියෝජනය කළා වෙනවා. ධර්මයේ වැරදියට ඉදිරිපත් කළා වෙනවා ප්‍රශ්නේ බාර ගැනීම. මොකද ප්‍රශ්නේ තියෙන්නේ වකුටු චපල වංචනික ගතිය. ආත්ම දෘෂ්ටියක ඉඳගෙන ප්‍රශ්න අහලා තියෙනවා. කාගේ නම් ධර්මයේ සුවක්ඛාතද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කන්නේ නෑ ලනුවේ. අනන්තවන්ති අහනවා එහිලා මම උඹවම ප්‍රශ්න කරන්න. ඔබට ගැළපෙන තාලට උත්තර දීපන්. යම් ධර්මයකින් යම් ධර්මයක් රාගය ප්‍රහාණය කිරීම සඳහා දේශනා කළා තියෙනවනම් ඒක ස්වකහාරද නැත්නම් වෙන මොකක්ද කියලා. එතකොට ආත්මයකට ඉඩ තියන්නේ යම් ධර්මයක් ඒ වාගේම තවත් ධර්මයක් වෙන රාගය දුරු කිරීම සඳහා මනාකොට දේශනා කරලා තියෙනවා නම් කරනකොටම ප්‍රතිඵල පෙන්නනවා නම් ඒක සම්පූර්ණයෙන්ම රාගේ ප්‍රහාණය කරනවා නම් එවැනි ධර්මයක් සවක්ඛාතයිද එහෙම නැත්නම් මොකද්ද ඔය අහන්නේ කියලා. ඒ වගේම යම් ධර්මයක් දෝෂය ප්‍රහාණය කිරීම පිණිස දේශිතන ඒවැනි ධර්මයක් සවක්ඛාතද එහෙම නැද්ද? යම් ධර්මයක් මොහොය දුරු කිරීම පිණිස කටයුතු කරනවා නම් දේශනාව මෙහෙවනවා නම් ඉවෙනි ධර්මයක් සුවකටද නැද්ද? ඉතින් මෙතන පටන් ගන්නකොටම පේන තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සතා අල්ලනකොට අල්ලන්නේ බෙල්ලෙමයි. වලිගෙන් ඇල්ලුවා නම් කනවා. මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ සුවකටයි කියලා කියන හදනකොටම ඔය කියන ධර්මයේ තියෙන ස්වක්ඛාත ගුණය එතනම වලලනවා. බුදුහන්සේගේ ධර්මයක් මේක ඇත්තේ නෑ. බුදුජානන් වහන්සේ විසින් මේ පවතින ස්වභාවයේ පවතින ධර්මතාවය ස්වක්ඛාත ගුණය ඉස්මතු කරා. අපි දන්නවා බුදුහාමුදුරෝ මේ දේශනා කර ධර්මයේ ගුණ ඉවර කරන්න බෑ. කොහොමඩක්වත් අපට කියලා ඉවර කරගන්න බෑ. බුදු රජානන් වහන්සේම මුළු බුද්ධ කෘත්‍ය කරපු කාලෙම වන ධර්මයේ ගුණ කියන්නම දේශනා කරනවා ඉවර කරන්නත් බෑ. මුත් මෙවැනි ප්‍රශ්න මතුවේ නිසා ඒ වගේම අපිට මේක ගොනු කර ගන්න ඕන නිසා උන් සරුවචනanse විසින්ම එක විදියක මහා කරුණාවකින් ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපසිකෝ උපනයිකෝ අච්ඡත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන ಗುಣ හයකට දැම්මා. නිසා යම් ධර්මයක් සුවක්ඛාතනං ඒක සාන්දෘෂ්ටිකයි. ධර්මයේ ධර්මයේ විසින් ප්‍රකාශ කරනවා නම් ස්වයං ප්‍රකාශිත නම් ධර්මයේ ධර්මයේ විසින් අතරක් ඉතුරුක් නොතබා සියල්ලම ප්‍රකාශ කරනවා නම් ධර්මයේ ධර්මයේ විසින් අස්පනා පිට වර්තමාන මොහොතේම හෙට දෙඤ්ඤං අසකොර දෙඤ්ඤං ඇයි මං ඊයේ දුන්නේ කතා නැතුව දෙනවනම් ඒක තමයි සාන්දෘෂ්ටිකයි කියන්නේ ඒ මොහොතෙම දැකිය හැකි සම්පූර්ණයෙන්ම දැකිය හැකි ඒක ඒක විසින්ම පෙන්වනවා සක්කාතයි නම් ඒක අහන්න දෙයක් නැහැ ඒක සාන්දෘෂ්ටිකමයි අද මේ ටික කරලා හෙට අනිත් ටික බලන්න බෑ යම් ප්‍රමාණයක් තමයි වැටහුණා නම් ඒක මේ මොහොතෙමයි වැටෙන්නේ වැටහිච්ච දේ අංග සම්පූර්ණයි කවදා හෝ ඒක සම්පූර්ණයෙන්ම ඔය කියන්නේ රාග දෝෂ මොහේ නතර කරලා නතර කරනවා. නමුත් සම්පූර්ණ ඉවර වෙන්න ඉස්සලා විශ්වාසය ඇති කරලා දෙනවා. මෙච්චරක් රාගේ තියෙනවා නම් මෙච්චරක් ආනිසංස ආධිනව තියෙනවා. මෙච්චරක් රාගේ ප්‍රහාණය කරුවොත් මෙච්චරක් ආනිසංස තියෙනවා. මෙච්චරක් ද්වේෂය තියෙනවා නම් මෙච්චරක් ආධිනව තියෙනවා. මෙච්චරක් ද්වේෂය ප්‍රහාණය කරුවොත් මෙච්චරක් ආනිසංස තියෙනවා. මෙච්චරක් මොහේ තියෙනවා නම් මෙච්චරක් ආධිනව තියෙනවා. මෙච්චරක් මොහේ ප්‍රහාණය කරුවොත් මෙච්චරක් ආනිසංස තියෙනවා. සාන්දෘෂ්ටිකව ධර්මයේ සුවක්ඛාත නම් ධර්මයේ ධර්ම විසින් ප්‍රකාශ වෙනවනම් ධර්මයේ දිහා බලානින මනුස්සයාට එතනම ඒ මොහොතේම තමාටම ළඟ ඉඳලා ඇඟිල්ලෙන් අල්ලලා පෙන්වන්න ඕන කමන්නේ. ඒ වාගේ මේක සම්පූර්ණත්වය කරා යනවා. ඉතින් සවක්ඛාතන සාන්දෘෂ්ටිකමයි. සාන්දෘෂ්ටිකෙන් තමන් වශයෙන් බලන්න පුළුවන්. අකාලිකයි සක්ඛාතෝ භගවත ධම්මෝ සම්දිතිකෝ අකාලිකෝ කියලා කියන්නේ අද ප්‍රතිඵල ලියන විභාගයට කියලා ලියන මාස 3කින් ප්‍රතිඵල එන කතාවක් නෑ මේකේ. ධර්මයේට බැස්සනම් බැස්ස තැනම ප්‍රතිඵල පතර බීලා ඉවරනවා නම් විපාකේ සංසිඳීමේ එතනමයි. ලයිට් එක දැම්මනම් ස්විච් එක දානවත් එක්කම ලයිට් එක එනවා. මේකට වෙලා ගන්නෙ නෑ චාර්ජ් වෙන්න වෙලා යන්නේ නෑ. ධර්මයේ ස්වභාවය ඒකයි. ඒක ඒ තරම්ම සජීවී ධර්මයක් මේකේ තියෙන්නේ. කල්යා කල් ඇරදෙන දේවල් තමයි විපාක කියලා කියන්නේ. පාක කියලා කියන පැහැෙනවයි කියන එක කර්මයක් කරලා විපාක දෙන්න කාලයක් ගන්නවා අපි ඒක කාලික ධර්ම කියලා කියනවා. අකාලිකයි කියලා කියන්නේ ධර්මයේ මේ කරනකොට එතනම ප්‍රතිඵල නැත්නම් යොදන යොදන ප්‍රමාණයට එතන එතන ප්‍රතිඵල ලැබෙනවා. ඒකේ පෙරපසු වීමක් නෑ. ඒක උත්කෘෂ්ඨම අවස්ථාව පෙන්වන්නේ මාර්ග ඥාන අවස්ථාව. ඒ විශාල වෙනසක් ගොඩක් වැඩ කොටසක් මේ චිත්තක්ෂණයම සිද්ධ වෙනවා. එතනම ප්‍රතිඵල හම්බ වෙනවා. ඒ ඒත් එක්කම ඵලයට ලැබෙනවා. ඒ නිසා සාන්දෘෂ්ටික බව අකාලික බවත් එක්ක ලොකු අතිනත සම්බන්ධයක් කියනවා. සුවක්ඛාතෝ භගවතෝ ධම්මෝ සම්දිතිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕන කෙනෙකුට ඇවිල්ලා බලපං කියලා කිය හැකියි. දැන් මේ වෙලාව පේන්නේ නැහැ ඒ නිසා හෙට වරෙන් කියන දෙයක් නැහැ. මේ මම මතකයි මම ඔය වේලුවන ධම්ම ගෲප් එකේ ඉන්න කාලේ ලෝකේ নানা ආකාර පිස්ස වෙනවා එතෙන්ද ඒ ඉන්න කට්ටිය ගෙන්නනවා. මම නම කියන්නේ නැහැ නම කිව්වොත් මේ මනසට අහම්පන තියනවනම් ඔයගොල්ලෝ ඒ මිනිසුන්ට බණී සමහරලාට. එහෙම කියලා නමක් කියලා බුදු කෙනෙක් ආවා. ආට පස්සේ සුදුවෙන්ද ගත්ත උපාසකම්ලා තුන් දෙනෙක් විතර ආවා නිකන් දිව්‍යාංගනාව වගේ. ඉතින් මට තේරෙන්නේ නැහැ බණ යන්නේ ඉංග්‍රීසියෙන්. මටත් ඉතින් ඔය සත්‍යින් අහනවා දැන් මෙයා පිටියට හේත් වෙලා භාවනා කරනකොට දැන් බුදු රැස්වි දෙන්න පටන් ගන්නවා. එතකොට මම නිකන් ඇඟ කිලිපොල්ලා ගියා. එහෙනම් ඉතින් බුදු වෙලාම තමයි කියලා. ඊට පස්සේ දැන් මෙයාට කතා කරන්න බෑ මේ නම කියන බුදුන් වහන්සේ කතා කරන්න බෑ කතා කරන්න යනකොට ගොත ගහනවා එයා කිව්වා ඒ උපස්ථායිකාව කිව්වා මෙයාගේ ඇතුලේ ශක්ති ගොනු වෙලා තියෙන්නේ මට විතරයි කිව්වා යා කරන දේෙන් කියන දේ තේරෙන්නේ මම තමයි ඒක අර්ථකථනය කරලා දෙන්නේ කියලා. කියලා දැන් අපිට ඉස්සරහින් වාඩි වෙනකම් මම පිටියක් කරා වාඩි වෙලා ඉවරලා ඉතින් පුදුමාකාර සැලකිලි. කරලිවල ඉන්නවා ඉන්නවා ඉන්නවා උදු රැස් නැහැ. මගේ ඇඟ ඇතුලේ ඉතින් කුචු කුචු ගාලා hina යනවා. ඊට පස්සේ අද පේන්නේ නැති දවසක්. අද අකාලික ධර්මයක් නෙවෙයි කාලික ධර්මයක් තියෙන අද බුදු රැස් විදෙන්නේ හෙට අත වෙන දවසකදී වයිති අර තුන් දෙනා කිව්වා අපි හැමදාම දැකලා තියෙනවා අද ඒක කියන්නේ කෙම්මුර දවසක් නෙවෙයි වෙන්නේ නැති කොහොම හරි බුදු රැස් පෙළ දැක්කේ නැහැ. එතකොට ඒහි පස්සිකෝ කියලා පෙන්වන්න බෑ. හැබැයි අර ආපු තුන් දෙනාට ඒහි පස්සිකම අපිටත් වැඩි ඉස්සරහට පැනලා තිබුණේ අර ඒ බුදුන් ගේවා පෙන්වන්න පුළුවන් තරමට තිබුණා. මොකද අපි කට අරගෙන බලලා හිටිය දැක්කේ නැහැ. මේ ධර්මයේ ආස්වාස කරනකොට මේ ආස්වාසය කියලා දන්න දැකුම ඕනම කෙනෙකුට කිදහකින් උඹත් ඇස්තික වහගෙන ආස්වාස කරපන් උඹට පෙනේ. මම දෙන දෙයක් නෙවෙයිනේ. දැන් හැබැයි ආස්වාදේ බලන්න නම් අනිත් දේවල් වලින් පොඩ්ඩක් හිත අයින් කරගන්න වෙනවා. ඒකට තියෙන සතිය උපක්‍රමයක් කරන්න වෙනවා. ඒ නිසා භාවනා උපදේශ පන්ති දෙන තොරතුරු ටිකක් මම මෙතන සම්බන්ධ කරනවා. මේකේ තියෙන මේ ඒහිපස්සික බව පෙන්වන්න යම් කිසි කෙනෙක් භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා අරණ්‍යගත වෙලා, රොක්ක මූලගත වෙලා, නැත්නම් ශූන්‍යාකාරගත වෙලා මේ වගේ භාවනා ශාලාවට ඇවිල්ලා ඉත්‍ත්‍යාවක් වේවා පුරුෂයෙක් වේවා පැවිදි වේවා උපවිදි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා වාඩි වෙලා යම් චිත්තක්ෂණයක තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගත්තයි කියලා හිතන්න. හිත ගත්තට පස්සේ මම දැන් මෙතන වාඩි වුණා. යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන ලිග්ගල් තුනට මුට්ටියක් තිබ්බා වගේ පටල වෙන්න නම් එයා ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම අතීතය සහ අනාගතය පාවා දෙන්න වෙනවා. නැත්තම් දැන් කියන චිත්තක්ෂණයට හිත ගන්න බෑ. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද අතීතෙට හිත යනවා අනාගතෙට හිත යනවා නිසා කවදාකවත් බෙහෙත් ඉරියවට හිත ගන්න බෑ. ඒ වගේම දැන් මෙතන කිව්වහම තමන්ගේ මේ හැම සීමා කරගත්ත ප්‍රදේශයෙන් එහා සිටින දේවල් ගැන හිත යෙදෙන්න ඉන්නොත්, විතර වෙන්නේ මොනවද කියලා හිතන ගත්තොත්, කන්තෝරු වෙන්නේ මොනවද කියලා හිතගත්තොත් හිත මෙතන නෙවෙයි තියෙන්නේ. එහෙනම් හිත මෙතෙන්ද ගන්න නම් අර පරිබාහිර දේවල් ඔක්කොම අමතක කරන්න වෙනවා. මම කියන තැන හිත ගන්න නම් මේ වටේ ඉන්න තේරම නැති වෙන්න වෙනවා. අනේ මම සෙනඟ කොටක් මැද නේද ඉන්නේ මම හරියට ඉඳගෙන ඉන්නවත් දන්නේ නැහැ කියලා ඒ අනුන්ගේ මන්ත්‍රමන්තර ගැන හිතන ගත්තොත් හිත මෙතන නැහැ. ඒක නිසා මම දැන් මෙතන කියන එකට හිත ගන්න නම් අතීත අනාගත දෙක දාන දෙන්න වෙනවා. Taman ඉඳගෙන ඉන්න ඉඩමෙන් පිට මුළු ලෝකෙම අමතක කරන්න වෙනවා. මේ මම හැර මේ වටහින තීරම අමතක කරන්න ඕන නිසා මම දැන් මෙතන කියන එකට සතිමත් වෙන්නම් සෙසු බාහිර ලෝකය ගැන අසතිමත් වෙන්න ඕනේ කියන එක කොලේක ලියලා තියාගන්න. සතිය තීව්‍ර වෙන්න වෙන්නේ තීව්‍ර වෙන්නෙම අනිත් දේවල් ගැන අසතිමත් වීමෙන් පමණයි. අපේ හිතේ ඉඩ නැහැ වෙන. සා විශාල ප්‍රදේශයක් ගැන අසතිමත් වුණොත් අපිට අවශ්‍ය පුංචි ප්‍රදේශය ගැන සතිමත් වෙන්න පුළුවන්. ඒ නිසා සතිය පිහිටවන්නේ පිහිටවන්නේ යනකොට අපිට අනවශ්‍ය දේවල් හිතෙන් හැරෙන්න පටන් ගන්නවා. මේ අවශ්‍ය කරන දේවල් පවා හිතේ හිතින් නැහැ. මොකද දෙකම කරන්න බෑ. මේ හිත කියන්නේ කුණු බාල්දියක් හරි වගේ බාල්දියක් නම් ඒකේ ඔක්කොම දාන්න බෑ. ඒක ඉඩ ගන්න ඕන නම් අනිත් වස් කරන්න. ඒ නිසා අසත්‍ය සහ සත්‍ය අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන්නේ කුණු කන්දල් දෙයටම ගැන අසත්‍යමත් වෙන්න වෙන්න අවශ්‍ය දෙයට සතිය පිටවන්න පුළුවන්. මේක මෙහෙම නෙවෙයි සරුවචනංශي කියන්නේ. මේ හිත අදින්න ඕම කිව්වද? සරුවචනංශي සඳහන් කරන්නේ මම දැන් මෙතන කියන එකට හිත ගන්න නම් අතීතයේ සනාගතය අනිකුත් ලෝකේ දැන් සහ අනෙක් සියලුම පුද්ගලයන් දාන දෙන්නේ කිය. පරිත්‍යාග කරන්නයි කිය. ආලේ හර්පණ්ඩේ කියලා කියනවා. දීලා දාන්නේ කියනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක මම දැන් මෙතන හිත ගන්නවයි කියලා කියන්නේ අපි ශක්විත රජකමක් හම්බෙලා මුළු ලෝකෙම කාට හරි දන් දුන්නා වගේ. වෙන විදිහකට කියනවා එක චිත්තක්ෂණයක මම දැන් මෙතන හිටියානම් අපි සංසාර පුරා කරපු සියලුම දාන පින්කම් වලට වැඩිය ඒක චිත්තක්ෂණේ වටිනවා මොකද ඒ චිත්තක්ෂණයට ගන්න නම් ඒ සියලුම ලෝක ධාතු අපි ළඟ ඉන්න සියලුම මම හැර ඉතුරුම සියලුම දෙනා අතහැරලා දාන්න වෙනවා මේක ලේසි නෑ මේ ලේසි නැති නිසා තමයි භාවනා මධ්‍යස්ථානට ගියත් අපට මේ මම දැන් මෙතෙන්ද කියන තැනටවත් හිත ගන්න බැහැ මිහිඳු ආමතුරෝ ලංකාවටදී වෙලාවේදී දේවානම්පියති රජු හම්බුණාට පස්සේ මම ගහපෙන්න ලැහුවා මොකද්ද මහදෙරේ අවසරයි සෝහනාච මේකට කියනවා අඹ කියලා මේකට කියනවා අඹ ගහක් කියලා හා මේ අර තවත් ගස් අඹ ගස් මේ ලංකාවේ තිබේද කියලා මිහිඳු ආමතුරෝ හිතුවේ පිටින් ආපු ආමතුරෝ හින්දා ජම්බුද්දීපේ ඉඳලා ආවත් අඹ අඳුරන්නේ නැතු කියලා ඒම ඒමයි සාංශ මගේ රාජධානිය ගොඩක් අඹ ගස් තියෙනවා මිසුවා මහරජා ඒ අඹ ගසොත්තර තවත් ගස් තියෙද කියලා. එහෙමයි මහත් ස්වාමීන් වහන්සේ අඹ නොවන ගොඩාක් ගස් තියෙනවා. මහරජා මේ අනෙකුත් අඹ ගසොත් මේ සියලු ගසොත්තර වෙන මොකද්ද තියෙන කියලා. ඒ ස්වාමීන් මේ ගහ. එතකොට දැනගත්ත රජුණු ලුණු මිරිස් කන මොලයක් කියනවා කියන්නේ. එතකොට උඹට නෑදා ඉන්නවද කියලා. එහෙමයි ස්වාමීන් විශාල පිටසක් කියනවා. මහරජා සියලු නෑදෑයන් හැර වෙනත් නෑ දැන් ඔයන කට්ටිය ඉන්න ලංකාව. අම්මෝ මගේ රාජධානි විශාල පිරිසක් ඉන්නේ. මහරජය නෑදෑයන් තර නෑදෑයන් නොවන්නා වූ සීල පිරිසතර වෙන කවුද ඉන්නේ. එයි මම මම කරකවල ගෙන්නලා පෙන්නවා අනික් සීලුම දේ සහ මේකත් අතර තියෙන සම්බන්ධතාවයේදී අඹ ගහට හිත යොදන්න නම් අනිකෝ සියලු අඹ ගස් සහ අඹ නොවන සියලු ගස් සමතක කරුවේ නැත්නම් මේ අඹ ගහට හිත යන්නේ. ඒ වගේම මම කියන තැනට හිත ගන්න මගේ සියලු නෑදෑයන් සහ සියලු රටවැසියන් රටවැසියන් ලෝකවැසියන් අමතක කරන්නේ නැතුව මේකට හිත ගන්න බෑ. ඒ නිසා මෙතන සතිය සහ අසතිය අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. අසතිය කියලා කියන්නේ නෑ ඒකට කියන්නේ දාන දෙනවා. ඔන්න අපි මේක තේරුම් අරගෙන වාඩි වෙලා ඉඳලා කියනවා පේනවනම් ආස්වාද ප්‍රසවාසය බලන්න. ආස්වාද ප්‍රසවාසය බලන ඉන්නකොට හේතු ගන්න පුළුවන් නම් මේ ආස්වාද ප්‍රසවාසයේ සිද්ධ වෙන්නේ උඩුකය කියලා. අපිට පුළුවන් දැන් අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සුභායි ඉබේ සිට වෙන හුස්මට හිත තියලා හිමීට යටිකය අමතක කරුවේ නැත්තම් යටිකය පිළිබඳ අසතිමත් වුණේ නැත්නම් කවදාකවත් බෑ අපිට උඩුකයට විශේෂ සතියක් යොදන්න. මුළු ලෝකෙම අමතක කරලා කයට ගත්ත සතිය අපි හිමීට ප්‍රයෝගයක් කරනවා උඩුකයට අරගෙන යටිකය අමතක කළා දාන්න. වෙන විදිහකට කියනවා නම් යටිකය පිළිබඳව අසතිය කොයි තරම් දුරට වෙනවද ඒ තරම් දුරට උඩුකය සතිය වැඩි වෙනවා. උඩුකය සතිය තියාගෙන දැන් ඒක කටයුතු කරන ඉන්න ගමන් කියනවා ආස්වාද ප්‍රසවාස වැඩියෙන්ම හැපෙන තැන පොඩ්ඩක් අල්ලගෙන අල්ලන්න උත්සාහ කරන නැති උනාට කමක් නෑ දැන් සෑහෙන ලෝකේ දන් දීලා තියෙන්නේ. යටිකයත් දන් දීලා තියෙන්නේ. දැන් ඇසිස් මස්ලේ දන් දෙන වෙලාව. ඊට පස්සේ හරියට අපිට අහු වෙනවා ආශ්වාස ප්‍රශ්වාසය හැප්පෙන්නේ නාසිකාග්‍රයේ උඩුතොලේ බිම්බීම ඇකිලිම වශයෙන් උදරේ කියලා එතන විතරක් හිත තියාන අනේ සියල්ල මමත කරන්නේ. එතකොට ඉතින් කඹේ ඇවිදින්න වාගේ නිකන් දුවන අස්සෙක් උඩ අලුපුල් ගිරිය තැම්පත් කරන හදනවා වගේ හරි අමාරු තැනකටපත් වෙනවා. මේක ලොකු අභියෝගයක් යෝගාවචරයකට. මේත් ඇති. හොඳටම ඇති. නමුත් දෙට පාරමිතා ශක්තිය තියෙනවද? මූලික කල්පනාව තියෙනවද? සතිය තව තහවුරු කරන්න පුළුවන්ද කියලා බලන්න කියනවා. ආස්වාසය එන වෙලාවේදී ප්‍රස්වාසය අමතක කරන්න පුළුවන්ද කියලා බලන්න. ආස්වාස ප්‍රස්වාසෙත් ආස්වාසය එනකොට මුළු හදින්ම ආස්වාස කරන්න ප්‍රස්වාසය අමතක කරන්න. කොච්චර දුරටද කියලා කියනවනම් ප්‍රස්වාසය එනකොට ප්‍රශ්වාසයේ මුළු හැදීම කරන්න ආශ්වාසය අමතක කරන්න. ආශ්වාසයේ අමතක කරපු තරමට තමයි ප්‍රශ්වාසයේ විස්තර දැක් ගන්න පුළුවන්. ප්‍රශ්වාසයේ අමතක කරපු තරමට තමයි ආශ්වාසයේ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක සූද්ධ කරන සූද්ධ කරන සූද්ධ කරන ඇතුළට යනකොට අපි දාන දෙන ප්‍රදේශය ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලේ වශයෙන් ත්‍යාගවන්ත කරන ප්‍රදේශය පටිනිස්සග්ග කියලා කියන්නේ අතහරින ප්‍රදේශය මුත්‍ති කියලා කියන්නේ මිදෙන ප්‍රදේශයේ අනාලය කියන්නේ ආලය හැපෙන ප්‍රදේශය කවුරු හරි දන්නවනම් මේ නාසිකාග්‍රේ හුස්මක් බලනවා කියලා කියන්නේ බුදු වුණාටත් වැඩිය ලොකු දෙයක්. මේ දේ නැතුව මෙහෙම සතිය අපි එකලස් කරලා හරියට කාචයකට වැටෙන සූර්යාලෝකයේ එක අංශුකට ගන්නා වගේ හරියට තැනකට එල්ල කරගන්න නැතුව මේ විසිරිච්ච මනසකින් සංසාරේ පුරාවට රාගෙන් රාගරත් වෙච්ච මනසකින් අපි කොහොමද වස්තු අධ්‍යා බලන්නේ? ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒ දේ කරනකොට විශාල ප්‍රදේශයක් හිතෙන් අමතක කරන්න. ආනේ අමතක කරලිවලා ආස්වාද ප්‍රසාදය දැම්මට පස්සේ දෙන්නෙක් දෙකක් කරුවට එකෙක් බුද්ධ ඝන් ලෝකයෙන් එනවා තව කෙනෙක් කතෝලික ලෝකයෙන් එනවා කොහෙන් ආවලා කෙරුවත් යම් වෙලාවක ආස්වාදයට හිතියෝ දාන්න පුළුවන් නම් ප්‍රසවාසය අමතක කළේ මචං ඇහුවොත් මේන්න මේ විදිහට හිත වෙන දෙයකට නොගොහින් මුළු පැයේම එක ආස්වාසයක් දැක්කත් ඒ ආස්වාසය කොහොමද ඔබට වැටහුනේ? කාගරි උදව්වෙන් හම්බුණාද කවුරුහරි කියපු එකක්ද අපේක්ෂා කරන ගියද ඒව එකක්වත් අවශ්‍ය නැහැ වැටහීම සිදු වෙන්නේ ස්වකහතෝමයි සාන්දෘෂ්ටිකෝමයි අකාලිකෝමයි ඒහිපස්සිකෝමයි අනිත් එක නැයින් යවුවත් කියත හැකි එයාටත් වැටෙන්නේ ස්වක්හතවම. එයාටත් වැටෙන්නේ සාන්දෘෂ්ටිකවම. තම විශ්ීම දැකීමක් සිද්ධ වෙන්නේ. අකාලිකම හුස්ම වැදිනවත් එක්කමයි වැටෙන්නේ. කලින් හිතාන අපේකුත් නෙවෙයි අපේක්ෂා කරනවත් නෙවෙයි. ඒ වගේම ඕන කෙනෙකුට කරලා බලතැයි. උග බුදුරජාණන් වහන්සේගේ අධිකාරී ශක්තියක්වත් නැත්නම් විශේෂ වශියක්වත් එහෙම නැත්නම් විශේෂ සාපයක්වත් නැහැ. ඕපනයිකෝ මෙතනින් පටන් ගත්තාම මේ ආස්වාසය මේකයි කියලා ඇති හැටිය එක හුස්මකින් දැක්කට පස්සේ අර සාන්දෘෂ්ටික ගතියේ ස්වකහාත ගතියේ තියෙන ලද තැනින් පහසු තැනින් ප්‍රකට තැනින් පටන් අරගෙන විහිදී පැතිරී යන උපනයනය කරන ගතිය ධර්මයේ තියෙනවා. කොතනකින් හරි අපි ප්‍රවිෂ්ටි ලබා ගත්තට පස්සේ ලස්සන වචනයක් මම ඒකට පාවිච්චි කරනවා වැඩි අවුලුවා ගත්තට පස්සේ ගිනි ගන්නවා රටම. අවුඩුව ගන්න පහසුම තැනින්, ලේසිම තැනින්, ප්‍රකටම තැනින්. මොනම ව්‍යාකරණයක්වත් ඕනේ නැහැකට මොනම සමීකරණයක්වත් ඕනේ හුස්ම දිහා බලාන ඉඳලා හුස්මේ ප්‍රකටම තැන අල්ලගන්න. ආස්වාසි වේවා ප්‍රස්වාසි වේවා. සක්මන් කරනකොට ටිකක් එහාට මෙහාට ඇවිදලා හොඳට කායට පහසු වෙන්න ඇරලා කායට ඇවිදින්න ඇරලා බලනවා පාය තියෙනකොට මොකද්ද ප්‍රකට වෙන්නේ. දකුණු තියෙනකොට බලනවා මොකද්ද ප්‍රකට වැටේ. ආයෙ වම තියෙනකොට බලනවා මොකද්ද ප්‍රකට වැටේ. යන්තම් අවුනොත් ඇති. මොකක් හරි එක ලකුණක් අවුනොත් ඇති. ඉතින් මේක අර සමහරකට ඒක තේරෙන්නේ නැති නිසා කියනවා මේ කකුල තියෙන අඩු ගන්න කය කෙටෙන හැටිවක්වත් පොළවේ වදින හැටිවක්වත් අවබෝධ කරන්න කියලා. ඒක ඒක ආරම්භයේ පිණිස හුදු යොමුවක් පමණයි. ඒ නිසා පය තියෙන විලාදි වැටෙනදී වම වේවා දකුණු වේවා ඒක ස්වක්ඛාතමයි ඒක සාන්දෘෂ්ටිකමයි ඒක අකාලිකමයි ඒක ඕපන් තමා වශයෙන්ම දකින්න පුළුවන් එකක් එතනින් පටන් ගත්තට පස්සේ තමන්ගේ පියවර විචක් නෙවෙයි මුළු මානවයම ඇවිදිනකොට මොකද වෙන්නේ කියන එක මේ පුංචි කකුල ගැටිල්ලෙන් අරගෙන ඒක 100 100ක් අදාහගත්තා දිගින් දිගට දිගින් දිගට තියෙනකොට මෙහෙමනම් ඔසෝනොත් කොහොමද යවනකොට කොහොමද දකුණේ වමට යනකොට කොහොමද ආදි වශයෙන් පතුලේ මෙහෙමනම් අත්ලේ කොහොමද කියලා ඉතින් දිගින් දිගට දිගින් දිගට මේක වැවෙනවා. මේක යෝගාවචරයටයි කිදයක් නෙවෙයි. යෝගාවචරයට අවශ්‍ය වෙලා තියෙන්නේ පුළුවන් පහසු තනින් අරන් මේක වෙන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන්නා වූ සප්පාය කරුණු එහෙම නැත්නම් අනුග්‍රහ ටික කරලා ඔහි වැවෙන්න. මේක හරියට කියනවනම් පුංචි අබෑටයක් ගෙනියලා වතුරට දාලා පොළවේ තියලා ඕකේ අන්තම් කණු කැපිලා එනකම් බලන්න. අබෑට යන්නේ බුදුහාම කියන්නේ නුගෑටයක්. නුගෑටේ තබු ඇටේ විතරම ඇති. ආවට පස්සේ ඕකේ යන්තම් නිල්ල ගහලා ආවට පස්සේ අපිට තියෙන එක පොළවේ සාරේ උරාගන්න අවුව උරාගන්න එනකම් පොඩ්ඩක් හැවන දීලා වැවෙන්න දුන්නා පස්සේ ලෝකෙ තියෙන විශාලම ගහ වැවෙන. ඊට පස්සේ මොනවක් කරන්න ඕන අපිට කරන්න තියෙන්නේ ගහට අනතුරක් වෙන්නේ නැති වෙන විදිහට අරසාව සල්සලා දෙන එක විතරයි. ඔය කෘෂි කර්මයේ කියලා මොන මගුලක්වත් ගොවියට කරන්න දෙයක් නැහැ. ගොවියයිට අයනවා මේක වවනවා කියලා කිසිම වැවිල්ලක් නැහැ. ගොවියට කරන්න තියෙන්නේ හානි කරන දේවල් අයින් කරලා ජලයයි වතුරයි පොරයි ලං කරලා තියෙන එක විතරයි. රැවෙන එක ගහේ වැඩි. ඒ වගේම තමයි මේකට ඇග්‍රිකල්චර් කියලා කියන ඉංග්‍රීසි කුලි කර්මයට මේ භාවනාවේ කියනවා මයින් කල්චර් කියලා. මේ කියන විදිහට ස්වකහාත ගුණේ වඩන්ඩ මොනම දෙයක් අලුතෙන් දාන්න ඕනේ. අවශ්‍ය කරලා තියෙන එකට බාධක ධර්ම ටික අයින් කරලා දෙන්න ඕනේ. සාමාන්‍ය තියෙන පැලේට තනියම නැගිට ගන්න බැරි නිසා ඉතින් ඒවන දීලා පොළවේ හිටියුවට පස්සේ වතුර ටිකක් දීලා එයාට ඒක නිරුන් රෝග යනකම් අරස කරන්න ඕනේ. ඇටයක් දැම්මම ඇටේ කණු කැපිලා එනකම් අරස කරන්න ඕනේ. ඒ ටික කරන්න ඕනේ. ඊට පස්සේ ඕපනයික ගුණයට අහු වෙනවා. ඒක ඉතින් කස කැවි කැවි කවු කවි යනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි මෙන්න මේ වගේ ස්වංසිද්ධ සිද්ධියකින් තමයි නිවන් දකින්න පුළුවන් කියලා තේරෙන්නේ ලුණු මිරිස් කන මොලේකට විතරයි. පඬිත වෙන්න හැදුවොත් කාගදී ආශිර්වාදයෙන් මේක වෙයි කියලා හිතනවනම් නැත්නම් අද භාවනා කරපුවා හෙට නිවන් දකි කියලා හිතනවනම් මේ සේරම මේ අති පඬිතක. මේට ඕනේ බොහොම සරල බොහොමත්ම මේ 1 2 3 4 ක්‍රමී. ඕනම තැනක වැටුනහම නැගිටින ක්‍රමේ දැනගන්නවා නම් ඒ මනුස්සයාට ඉතින් ආයෙ බය වෙන දෙයක් නැත්තේ. බහනදී හරියට වැටෙනවා. වැටෙන වැටෙන දැනති මතක තියාගෙන ඉස්සල්ලාම නැගිටලා වාඩි වෙලා මම දැන් මෙතන කියලා ඉඳගෙන දැනෙනවා වැටෙනවා නම් හොඳට තේරෙයි. ඕකෙන් පල්ලෙහාට බිමට ඇදලා දාන්න පුළුවන් මාරෙක් මේ ලෝකේ නැහැ. ඕක තියෙනවා නම් නිවන් දකින්න හොඳටම සුදුසුකම් තියෙනවා. මොකද ඒක මානසිකත්වයක් එක්ක අපිට ලැබෙන දෙයක්. ඉතින් මේ කට්ටියේදී ඉතින් අඬා හෝ ගන්නවා අල්ලපු ගෙදරේ කරන නිවන් දැක්ක අනේ මට සතිය නැති වුණා මට සමාධිය නැති වුණා මට සද්ධාව නැති වුණා මට වීර්ය නැති වුණා කියලා අර මූලික ප්‍රභවය අඳුර ගන්න නැතුව මොනවදෝ හිතින්ම වාගෙන නටන්න නැතිලක් නිසා තමයි මේ භාවනා කරන්න ගිහිල්ලත් මේ නෙක්කම්ම සීත දෝමනසය කියලා එකක් තියෙනවනේ. ගීගේ අතහැරියට පස්සෙත් තියෙන දෝමනසයක් තියෙන. අන්නේ දෝමනසය හදාගන්නෙම මේ ධර්මයේ තියෙන සුවක්හත ගුණේ දන්නේ නැති නිසා. ධර්මයේ ධර්ම විසින් ප්‍රකාශ කරන කියලා මිස ඒක කාගවත් අධිකාරී ශක්තියක් තියෙන එකක් නෙවෙයි. ඒ වගේම සාන්දෘෂ්ටික ගතිය කියලා කියන තමන් එක දැක්කොත් මිස පොත්වල තියෙන සමීකරණ කියවන එකක්වත්. එහෙම නැත්නම් ඒක උච්චාරණ ලස්සන කරන්න පුළුවන් ගතියක්වත් නෙවෙයි. සාන්දෘෂ්ටික වෙන්න නම් තාමත්ම සරල වෙන්න ඕනේ, ඍජු වෙන්න ඕනේ. ඒකත් එක්ක සාමාන්‍ය වචනකින් බොක්කෙම්ම සම්බන්ධ වෙන්න ඕනේ. මූල ධර්මයෙන් නෙවෙයි. බොක්කෙන්ම සම්බන්ධ වෙන්නේ. එතකොට ඒක අකාලිකෝව ඒ ධර්මයේ Taman ඒ වෙලාවෙ දෙනවා. දෙන ප්‍රදේශයේ දෙනවා. ඒක තමයි ගිහිල්ලා කවදා හෝ මාර්ග ඥාන ඵල ඥාන දක්වාම ගෙනියන්නේ ඒකම තමයි. ඒ වගේම අකාලිකෝ ඒහි පස්සිකෝ. ඉතින් ඒක ඕන කෙනෙකුට කියලා දෙනකොට කියලා දෙන්න තියෙන්නේ මේ මයි ළඟ කිසියම් මැජික් ශක්තියක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකනේ. මම මිනිස්සෙක්. මම මේ පෙන්ලා දෙන්නේ ලෝක ධර්ම නියාමයක්. ඒ ධර්ම නියාමයේ මටයි උඹටයි කියලා වෙනසක් නැහැ. මොකද ධර්මයේ අනාත්ම දෙයක් ඒක බුදුහාමුදුරන් කියලා දේවදත්තට කියලා දෙකක් නැහැ. දෙකම එකමයි. ඒක නිසා එහි කාලිකෝ එහි පස්සිකකම එන්න බලන්න කියන එක කොච්චර දක්ෂද කියලා කියනවා නම් කිසි කෙනෙකුට බෑ මම උඹට ධර්මයෙන් ලකින්න දෙන්නේ නැහැ කියලා තරවට කරන්න බෑ. තර්ජනය කරන්න බෑ. උඹ ධර්මයේ දර්ශනේ මම නැති කරනවා කියලා හානි කරන දෙවන්නේක් ලෝකේ නැහැ. දාන කරන එකම දේ තමන්ගේ තක తీරුකම විතරමයි. මෝඩකම විතරමයි. තමන් පිළිබඳ තියෙන සැකේ විතරමයි. තමන් පිළිබඳ තියෙන අව탁ෂීර විතරමයි. එතකොට ධර්මයේ මොකක් දුන්නත් බාර ගන්න ලෑස්ති වෙන්නේ. නමුත් ධර්මය වැටිච්ච කාටයි නැගිටිපු එක්කනටයි හැමෝටම සමසේ සලකනවා. ඒ නිසා ඒයි පස්සිකමයි. ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් අරගන්න පුළුවන්. මොකද ඒක මේ අනාත්ම ධර්මයක් නිසා කවුරු ක්‍රියාත්මක කරන්නේ අපේ අපෙන් ටැක්ස් එකක් අරගෙන හරි අපිට මේ පෙන්නලා මොනිච්චාව ලබා ගන්න දෙවෙයි. ධර්මී සනාතනික දෙයක්. Taman එකට ඍජුව සම්බන්ධ වෙනවනම් තව කෙනෙකුටත් කියකෙ මෙතන ඍජුව සම්බන්ධ වෙලා ගන්න මා හරහා යන්න දෙයක් නෑ. මේක ඒජන්සියක් ඕන කමක් නෑ. බුදුරජාණන්සේ දේවදූතෙක් නෙමෙයි. දේව පුත්‍රයන් වහන්සේට මොකුත් නෙමෙයි. කාවර නියෝජනය කරන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම බුදුහාමුදුරුවෝගෙත් මේ ධර්මයි. ධර්මයේ ධර්මයේ වශයෙන් තිත උන්වහන්සේ ඉස්ලාම එක ක්‍රියාත්මක කරලා මෙන්න මෙහෙම ගුණ සහිත ධර්මයක් තියෙනවා බලන්නේ කියලා කියප එකයි කරේ. ඉතින් ඒක නිසා එවැනි தත්ත්වයක් තියෙද්දී ආනන්ද හැමතුගෙන් අහනකොට කේසංනෝ ධම්මෝ බන්තේ සුවක්ඛාතෝ ස්වාමීන් වහන්සේ මේ ධර්මය කාගේ ධර්මයේද සුවක්ඛාත කිව්වොත් අසවලාගේ ධර්මය කියනකොටම අහුවෙනවා එහෙම ධර්මයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන කාටත් පොදු ධර්මතාවයක් කොටින්ම කියනවනම් ඒ ධර්මතාවය ජීවි අජීවි දෙක අතරටවත් වෙනසක් නැහැ. අවිඥානිකෝ ගස්කල් වලට ධර්මතාවයක් බලපානවනම් ඒකමයි සජීව මනුෂ්‍යයන් බලපාන. ඒ වගේම තිරසනාට සහ බව මේ මේ මනුෂ්‍යයට කියලා ධර්මයේ කිසිම වෙනසක් නෑ. අපි තමයි මේ තිරිසනුන් කියලා වෙන් කරගන්න හදන්නේ මේ අපි කියනවා මේකට මනුස්ස ලෝකේ කියලා. කරපොත්තෙන් යවුවනම් කියයි මේක කරපොත ලෝකයක් කියලා. අක්කොට්ටෙන් යවුවනම් කියයි කක්කුට ලෝකයක් කියලා. උට කර්මයට වෙලා දෙන කතා කරන්න බැරි ඉඳා උන් යන්නේ පත්තරච්චු ගහනකොට ටෙලිවිෂන් වලටවත් යන්නේ උඩ කතා කරන්න බැරි ඉඳා. මිනිස්සයාට පුළුවන් ඉඳා ඌ පුළුවන් තරම් ඇතගෙන කියනවා මේක මනුස්ස ලෝකේ අනිත් සත්තුන්ට ඕන තරම් සෙල්ලම් කරන්න දෙන්න බෑ කියලා. හැම කෙනෙක්ගේම දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේක තම තමන්ගේ ලෝකේ තමයි. ඊට පස්සේ ධර්මීය ක්‍රියාත්මක වෙන පැත්ත බලනකොට සම්‍යක් දෘෂ්ටිකයයි මිත්‍යා දෘෂ්ටිකය අතර ධර්මීය ක්‍රියාත්මක වීමේ කිසිම වෙනසක් නැහැ. මට මතක් වුණේ ඔය අපේ සුනාමිය ආවට පස්සේ 56000ක් හොදාගෙන ගියා. හොඳ හිල්වන්තත් හොදාගෙන ගියා. මේ හරක් මරමර හිටපු තම්බිලත් හොදාගෙන ගියා. එකම වතුර. ඒ වතුර ඇවිල්ලා තම්බි කොට තියලා බෞද්ධය අරගෙන ගියෙත් නෑ. බෞද්ධ කොට තියලා තම්බි ගෙනිච්චෙත් නෑ. අර මම එක දවසක කිව්ව විදිහට ඔය හම්බන්තොට පැත්තේ අපේ අර ඥානගේ අක්කහිම ඉඳලා තියෙනවා. මුළු ගමම ගිහිල්ලා. ග්‍රාම සේවකත් ගිහිල්ලා ග්‍රාම සේවකගේ පොතත් ගිහිල්ලා ඒ නිසා මරණ පරීක්ෂණ මරණ පරීක්ෂණ තියන්න විදියකුත් නැහැ මරණ සහතික දෙන්න විදියකුත් නැහැ. ග්‍රාම සේවකත් ගිහලා පොළ පොතත් ගිහලා ගමත් ගිහිල්ලා ඉවරයි. ගාන දන්නෙත් නැහැ. මොකද සම්මිය දෘෂ්ටික කී දෙනෙක් හිටියද මිත්‍යා දෘෂ්ටික කී දෙනෙක් හිටියද මොනම ගානක්වත් නැහැ. අපි මේක දිහා බල්ලා කියනවා නෑ නෑ නෑ මේ සුනාමිය ආවේ මේකට කියලා. ඒ ඉතින් අපේ තකතිරුකම් එව්වා. හරියන්නත් පුළුවන්. උද්ධර්මී නම් කිසිම මායිමක් නෑ. කොටින්ම කියනවා නිවන් දැකපු මිනිස්යාටයි නොදැකපු මිනිස්යා අතර වෙනසක් ධර්මියෙත් එක්ක. මේ නියම් දකව මනුස්සයා ධර්ම වැඩ කරන්නේ මේ මේ නියාම ධර්මෙට කියලා හරියට යන්ත්‍රයක් දුන්නා පස්සේ ඒකේ ස්විච් බෝඩ් එක දාන පොත කියවලා යන්ත්‍රය පාවිච්චි කරන මනුස්සයයි පොත කියවන්නේ නැතුව ධර්මයේ යන්ත්‍රය පාවිච්චි කරන මනුස්සයා අතර වෙනස තමයි තියෙන්නේ නිවන් දකව එකන යන්ත්‍රය දන හැබැයි ඒ අත්පොත කියවුවයි කියලා සම්පූර්ණ ධර්මේ පාණේ කිරීමේ ශක්තිය නිවන් ලැබුවට පස්සේ හම්බ වෙන්නේ. උගෝදෙනෙක් හිතනවා නිවන් ලැබීමත් එක්ක ඔක්කොටම මැජික් බල හම්බ වෙනවා. එහෙම නැත්නම් ඊර්තිපාද හම්බ වෙනවා. ධ්‍යාන, අභිඥා, මැජික් හම්බ වෙනවා කියන්නේ. ඇත්තටම කියනවනම් ධර්මයේ අවබෝධ අවබෝධයෙන් මේ මැජික් ඔක්කොම කක්ක ගොඩක් විතරයි. අභිඥා කියලා කියන්නේ නොදකින් නොපතන් නොදොමකින් කියන වටනේ. දැන් මේ ඇත්පනා පිට පේන දේකුත් කරදරයක් නම් හිතලා බලලා ගන්න දෙයකින් මොනම ලාභයක්වත් නැහැ. නමුත් අවුරුදු 2600 ඇතුළත වෙනකොට ධර්මයේ කියනකොට අපි පුදුමාකාර ගෞරව සම්ප්‍රයුක්ත භක්තියකින් මොනවදෝ අපකරා එනකම් ළඟට එනකම් බලන්නේ. හැබැයි මේ ආශ්වාසය මොකද්ද කියලා අහනකොට කියන්නේ ඒක දන්නේ මේ ස්වකහාත වූ සාන්දෘත්තික වූ අකාලික වූ ඕපනයික ඒපසික වූ ඕපනයික වූ පච්චත්තං වේදිතබ්බ වූ හුස්ම ගන්නකොට ආශ්වාසය කොහොමද වැටෙන්නේ කියලා අහනකොට ඒක බොහෝ පුංචි කළ සලකනවා. ඒකෙන් ප්‍රශ්වාසය වෙන් වෙන හැටි දකිනකොට දැකීමට ගන්න උත්සාහය තුළ ඒක ගරු කරන්නේ. ඒක නෙමෙයි මට ඕනේ. මට ඕන කරලා තියෙන්නේ මේ මේ ශක්තිය මේ මේ ධ්‍යාන මේ මේ භාවනා මේ මේ මාර්ගඵල මේ මේ මේ ඥාන අන්තිමට වෙන්නේ මොකද්ද මේ ගන්න හුස්මට එතන ස්වකහාත වශයෙන් Taman විසින්ම ප්‍රකාශ කරමින් මං වෙනකොට ඔන්න බලාපන් සීතලයි කියලා උස්ම ඇතුළට එනවා. ඕම් බලාපන් මං යනකොට උණුසුමයි කියලා ප්‍රසවාසය පිටතන. ඒකවත් දැක ගන්න බැරි වෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේක තේරුම් අරගෙන සරල කරලා තමන්ගේ හිතමනාවල් එහෙම නැත්නම් කියනවා මේ චින්තාමය ඥාන ඉස්සර කරන්නේ නැතුව මේ ප්‍රත්‍යක්ෂ ඉස්සර කරනවා කියන එක මම උත්සාහ කරුවේ ඒකයි කයට හිත ගන්න ලෝකේ අමතක කරන්න ඕනේ උඩුකය හිත ගන්න යටිකය අසතිමත් වෙන්න ඕනේ උඩුකය හුස්ම ගන්න හැපෙන තැනට හුස්ම ගන්න නම් උඩුකයම අමතක කරන්න වෙනවා අසතිමත් වෙන්න ආශ්වාසය කරනකොට මුළු හදින්ම ආශ්වාස කරන ප්‍රශ්වාසයත් අමතක කරන්න වෙනවා ඊට පස්සේ ආශ්වාසයේ මුලමඳක බලන්න නම් මුල බලන වෙලාවේදී මැදයි අගයි අමතක කරන්න වෙනවා මැද බලන වෙලාවේදී හා සමානව අග දෙකයි අගයි මුලයි අමතක කරන්න වෙනවා අග බලන වෙලාවේදී මුලමඳ අමතක කරන්නේ. මෙච්චර ප්‍රේමයෙන් තනාගත්ත වඩාගත්ත ආශ්වාස ප්‍රශ්වාසයේ පවා මේ විමසුන් නුවර ලක් කරනකොට ඒකත් පතුරු ගහ ගහ ගහ බලනකොට ඒකටත් ප්‍රේමයක් ධාන කරලා බෑ. ප්‍රයෝජනෙ කියන්නේ ඒකයි. මෙන්න මේ ආකාරයේ යම් ආකාරයක යම් විදිහකට ආශ්වාසය එනකොටම එතන එළඹ සිටි සීහ තියෙනවා නම් නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් භාවනා උපක්‍රමයකදී මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරලා මේක ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි. සද්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි. මේ ආස්වාසය මෙන්න මේ මේ ස්වභාවික ලක්ෂණ සහිතයි. මේ මේ ස්ව ලක්ෂණ සහිතයි. පච්චත්ත ලක්ෂණ සහිතයි. ගති සහිතයි කියලා ඒක හොඳට බලන් ඉන්නවනම් ආනන්ද හැමදෙක් ඉන විදියට ඒ චිත්තක්ෂණේ රාගෙන නැහැ. හොඳටම පරීක්ෂා කරන්න මේ සුවක්ඛාත ගුණය දැක ගන්න පුළුවන් දේ තමයි ආස්වාසය වෙලාදී මේක ආස්වාසි බව දන්නවනම් ආස්වාසයට ආවේනික වූ ඒ ලක්ෂණ එක්ක සීතලකම එක්ක කෙටි ගතිය එහෙම නැත්නම් ඒකේ තියෙන කම්පන චංචල ගති එහෙම නැත්නම් මෙත්‍යත බර ගතියක් මේ ලකුණු දකින්නයි කියලා කියන්නේ කවදාකවත් ඒ චිත්තක්ෂණේ රාගෙ නැහැ. ඒක හැබැයි පළවෙනි වතාවට ආස්වාසව ආස්වාසිය බලලා ආස්වාසිය අවබෝධ කරන වෙලාවේදී ඒකේ රාගෙ නැති බව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ආස්වාසියේ පෞද්ගලික ලක්ෂණ ටික වැටෙනවා. එහෙම නැත්නම් භාවනාදී එල්ල තියෙන්න ඕනේ, මානසිකාරය තියෙන්න ඕනේ, විත්තක්කේ තියෙන්න ඕනේ, සම්මා සංකප්පේ තියෙන්න ඕනේ. මේ ආස්වාසයක් කරනකොට මේ ආස්වාසයට ආවේනික වූ ප්‍රශ්වාසය හා සාධාරණ නොවූ පෞද්ගලික ලක්ෂණ මොකද්ද කියලා දැනගත්තොත් දැනගෙන එවැනි ආරස්සාව සතිය අප්‍රමාදයක් සහිතව එන එන හුස්ම රැල්ලේ ආශ්වාසය බලන්න පුළුවන් නම් විනාඩියක් නැත්නම් තප්පර ගාණක් කරනකොට තේරෙවි ඒ කාලය ඇතුළත මේ සංසාරේ කිලෝරක් කොනක් නොදකින්න බැරි සංසාරේ රාගේ නැතුව හිටියා කියන එක තමයි තේරෙන්නේ රාගය වගේ ධර්ම වලට කියලා කියනවා රාගය හැම වෙලාවෙම මෝහයත් එක්ක වැඩ කරන්නේ. ද්වේෂය හැම වෙලාවෙම මෝහයත් එක්ක වැඩ කරන නිසා හැම චිත්තක්ෂණයකම අසතියෙන් ගත කරනවා නම් පුංචි මෝහ පටලැබ් බැඳෙනවා. මේ වීදුරුවක් පාන්තයට විවුර්ත කළා කියනකොට ඒකේ නිකන් දැල්ල බැඳෙනවනේ. වරින් වර කපලා දැම්මේ නැත්නම් දැල්ල අපගෙන වීදුරේ දැල්ල බැඳනවා. ඒ වගේ අපේ හිතේ හැම වෙලාවෙම මේ බොහොම චිත්තං ජම්බෝන දස්සේව කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන දඹ රත්තරණක් වගේ වූ මේ හිතේ විහන් නැත්තම් හැම වෙලාවෙම මේ මෙනෙහි කිරීම මාර්ගයෙන් සතිය මාර්ගයේ අප්‍රමාද මාර්ගයේ මේකේ පුංචි මෝහ පටලයක් බැඳෙනවා. ඊගා මෝහ පටලේ අර පිරිසුදු බාහන් දෙවැටෙනට වඩා බොහොම ශීඝ්‍රයෙන් අල්ලනවා. මොකද කුණට කුණ අදිට නිසා. ඉතින් මේ විදිහට මෝව පටල බැඳිලා බැඳිලා බැඳිලා කච්චල් වෙලා මලකඩ කාලා මේක අන්ධකාර වෙලා තියෙන්නේ මේ ආගන්තුක උපක්ලේශ නිසා. නමුත් ඒ ගුරු විපන්නේ සංසේ හරියට මේක විස්තර කරලා කියනවා එක චිත්තක්ෂණය ආස්වාසයලා ආස්වාසය මිනී කරලා දකින්නවද සියලු මෝහ පටල එක සති මාත්‍රාවෙන් කපන්න අපිට තියෙන්නේ ඒක ඒක කරන්න පුළුවන් නම් ඒ කියන්නේ භාවනා මේ ජීවිතේ වැඩ ගන්න පුළුවන්. ඉඳගත්තර පස්සේ ඉඳගෙන ඉන්න බව මම දැන් මෙතන ඉන්න බව දන්නවනම් ආශ්වාසයක් කරනවා ආශ්වාසය දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ නිවන් දැකීමේ හැකියාව තියෙනවා. නමුත් මේ පුද්ගලට කල යුත්තක් තියෙනවනේ ප්‍රතිපදාවක් කියලා. මොකද්ද ප්‍රතිපදාව මේ චිත්තක්ෂණේ තව මේ ගතිය තව චිත්තක්ෂණය තව චිත්තක්ෂණය තව චිත්තක්ෂණය ඇති කිරීම සඳහා කුමක් කළ යුතුද? ආන්නේ දේ කරගෙන යනවනම් එන එන ආස්වාසය මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි දැක ගන්න අසුලෝ ගත කරනවනම් අර රාගයට රිංග ගන්න තියෙන ඉඩ නැති වෙලා ඒ රාගයෙන් බැඳෙන්න ඉඩ තුන මෝහ පටලයක් ගැලවිලා යනවා. ඒ නිසා මේ මෝහ පටල ගැලවෙන්නේ අවුරුදු කෝටි ගාණක් අරගෙන ආපු ඒ මෝහ පටල ඒවා එච්චර ඝන බහලව බැඳෙන්නේ නැහැ. නමුත් එක පිට එක පිට බැඳිලා බැඳිලා ඒ සාමාන්‍යයෙන් තෙල් කුණු කියන ඒවා මෙනලා බැලුවොත් නැනෝමීටරයක් තරම්වත් නැහැ. නමුත් ඒකෙන් සම්පූර්ණ වෙනසක් ඇති කරනවා. අතට අල්ලනදී අහුවෙන ලේසලා යනවා. අල්ලන අල්ලන හැම එකෙම තෙල් කුණු ගෑවෙනවා. ඒ වගේම කෑම කන්නත් බෑ විස පීඩ අල්ලගන්න. ඒ නිසා අපි ඒක තෙල් කුණු අයින් කරන්න සබන් හෝ මොනවාරි දාලා සුද්ධ කරනවා වගේ ඒ සුද්ධ කරම අපිට තේරෙනවා ඒ සබන් හොදන්න ආයෙ වතුර උනේ. මේකේ මේ සතියේ තියෙන දක්ෂකම තමයි මේ මෝහ පටල කපන ගතිය. මෝහ පටල කපන නිසා මෝහේ නැති තැන රාගයට දෝෂිතිට නැති නිසා යම් වෙලා යම් දෙයක් ඇති වෙනකොටම ඒ සඳහා එළඹ සිටි සීය තියෙනවනම් අප්‍රමාදයේ තියෙනවනම් ඒකට සුවක්හත ගුණය කියයි. ඒකට ධර්මයේ කියයි. ඒ ගුණය තියෙනවනම් එතන රාගෙ ඉන්න බෑ. ඒ නිසා මම ආරාධනා කරා ශිරු දිනාටම 84000ක් ධර්මස්කන්ධයම මේ අපි අප්‍රමාදී කියන වචනෙට ගමු. 84000ක් වූ ධර්මස්කන්ධයේ විශේෂයෙන් භාවනා ප්‍රතිපත්ති ටික සතිය කියන වචනේ දාමු. එන එන අරමුණට සතිය එන බලා තියාගෙන ඉන්න පුළුවන් නම් මුළු ධර්මයේම තියෙන සක්හත ගුණය එක හුස්ම රැල්ලක් බැලිල්ලේ ආශ්වාසයක් බැලිල්ලේ ප්‍රශ්වාසයක් බැලිල්ලේ සිටිය. මෙන්න මේක දිගට පවත්වා ගැනීමට යන්නේ දෙන උපදේශයේ සමහර විටක ආගමනුකූල වෙන්න ඇති. සමහර විටක ඒක ප්‍රතිපත්තියක් වශයෙන් එක්ක ගොනු කරලා ਸਰවඥාසී ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් සත්‍විශෝධි පාක්ෂික වර ධර්ම වශයෙන් කරුණාවෙන් ඉදිරිපත් කරා. මුන්ට උරගාල බලන පළවෙනි චිත්තක්ෂණය තමන්ට ආශ්වාසයක් එනකොට ආශ්වාසයක් වශයෙන් දැනගන්න පුළුවන්ද? ප්‍රශ්වාසයක් එනකොට ප්‍රශ්වාසයක් වශයෙන් දැනගන්න පුළුවන්ද? විශේෂයෙන් ආශ්වාස ප්‍රශ්වාස වෙන් කළ දැනගන්න පුළුවන්ද? නැත්නම් ඉඳගෙන ඉන්නකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා දැනගන්න එක බුදුහාමරගේ ගුණයක් නෙවෙයි. ඒක නමුත් තමන් සල්ලං වෙන තැන. මේ වැඩේට බැස ගන්න තැන. මේකෙන් තමයි අපි බහුවේද නැද්ද කියලා දැනගන්නේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද නැත්නම් භාවනාවේ ප්‍රතිඵලයක් පිටන්න පුළුවන්ද ඊට පස්සේ ඒක පුළුවන් නම් ඊට පස්සේ දහසකුත් එකක් ක්‍රම සාවිදි තියෙනවා මේක දිගට පවත්වාගෙන යෑම සඳහා කරන්න කරන්න වෙන්නේ මොකද්ද අර මෙතනින් කඩාගත්ත මේ මේ තණ්හාව නැත්නම් රාගය එනේන චිත්තක්ෂණේ කඩ කඩ කඩ කඩ කඩ කඩ රාගයට අත්වල බැඳ ගන්න ඉඩ තියන්නේ නැතුව සතියෙන් කඩ කඩ යන එක. ඒ නිසා යම් තැනක ඒ මම ඊට කතා කරුවා වගේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ආජීවක ප්‍රා ශාවකත් එක්ක කතා කරන සූත්‍රයේ ඉස්සලා සූත්‍රයේ මේක මේ රාගයට මේ විදියට ඒ ඒ චිත්තක්ෂණේ කැඩුවේ නැත්නම් රාගයේ හැත් බැඳුනොත් රාගයේ අත්කල් බැඳගත්තොත් මොකද වෙන්නේ කියන එක පෙන්නනවා. යම් විදියකට රත්තෝකෝ ආවසෝ රාගේන අභිභූතෝ ආශ්මිතුනි මේ රාගයෙන් රත් වෙලා රාගයෙන් වහයලාගෙන අභිභූතයි කියලා කියන්නේ රාගයෙන් මුසපත් වෙලා රාගය රාග පරියාදීනු රාගේ රාගෙට ගිලිලා රාගේ යටපත් වුණොත් අත්ත්‍ය ව්‍යාබාධපි සංවත්තති අර ව්‍යාබාධපි සංවත්තති සංවත්තති ඔබේ ව්‍යාබාධපි සංවත්තති එක චිත්තක්ෂණයක් අපේ හිත රාගයට බැසගෙන රාගේ ගිලී ගත්තොත් රාගේ නිමග්න වුණොත් ඒ චිත්තක්ෂණේ අනිවාර්යයෙන්ම Tamanට අහිත පිණිස අහේනිය පිණිස හේතු වෙනවා. චිත්ත වික්ඛම්පණය පිණිස හේතු වෙනවා. අනුන්ටත් ඒ ළඟ ඉන්න මිනිස්සෙයින්වත් පිට වෙන ආකල් මේ මේ කම්පන වේග අනිවාර්යයෙන්ම හානි කරයි. දෙපැත්තම කෙලසෙනවා. නිසා රාගයෙන් එක චිත්තක්ෂණයක් හරි රාගය ආවොත් රත්තුකෝ ආවසෝ රාගේන පබිභූතෝ පරියාදින්නෝ පරියාදීන චිත්තෝ අත්ථ ව්‍යාපාද විසංගතති පරිව්‍යාපාද විසංගතති උභේ ව්‍යාපාද විසංගතති චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංකති පටිසංචික්කති තමන්ට දුක පිණිස දෙන දුක් වේදනා විතරනේ දුක්ඛ දෝමනස්ස වේදනා පවා අනුන්ට දුකක් දීලා මැදි මේ මනසට හේන ගැහිලා හැඳි ගැහිලාම යන්න සැලසුම් කරනවා අන්තිමට දෙගොල්ලම එකට ඒ අර රාග රත් හිතින් දුකත් කායික දුකත්, දෝමනස්යත් පිණිස දිගින් දිගට දිගින් දිගට සැලසුම් කරනවා. ඒක මේ කවුරුවක්වත් හිතලා කරන එකක් නෙමෙයි රාගේ හැටි. යම් වෙලාවක මේක මෙහිමයි අපි ළඟ සංසාරේ සිද්ධ වෙලා තියෙන දැන් දා සිද්ධ වෙන්නේ මේකයි රාගය ඇති වුණොත් කියලා හොඳට බණ අහලා දන්නවනම් නැත්නම් අපි හරුවචන් වහන්සේ කියපු නිසා හරි සාධාරණව පිළිගන්නවනම් ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඒකේ අනිත් පැත්ත යම් වෙලාවක රාගයෙන් තොර වෙලා විරාග චිත්තයක් පහළ වුණා නම් ඒ විරාග චිත්තය පහළ වෙන්නේ චිත්තක්ෂණයම තමන්ගේ මුළු සංසාරෙටම සංසිඳියාවක් ඇති කරනවා. තමන්ගේ මුළු සංසාරෙටම සුවසේවාවක් එළවනවා. ඒ වගේම අනේ අනිත් මනුස්සයට කවදානම් එක චිත්තක්ෂණයක රාගෙ නැතුව ඉඳලා රාගෙ නැති බව දැනගන්න තරම් සතියක් පහළ කළා දෙන්න පුළුවන් නම් මනුසාගේ මනිය මිනිහාගේ පරම යුතුයකම මිනිහාට සේවයි කිරීමයි කියන විදියට මේක විඳින්න පුළුවන් එකම සතා මේ මනුස්ස ලෝකේ මනුස්ස ලෝකේ කියන එක මම ඉල්ලලාස් කරගන්නවා මේ ලෝකේ මිනිස්සෙක් විතර අනේ මේ මනුස්සයාට අනුන්ගේ දුක් කටිනව වෙනුවට රාගයෙන්තර හිතක් ඇති කරන රාගේ නැතුව දැන් දන්න සතියකට ලක් කළ දෙන්න පුළුවන් කියලා මේ මනුස්සට ඉබේ හිතෙනවා රසමසවුලක් කන කෙනාට තමන්ගේ කිට්ටුවන්තයෙකුට මේක දෙන්න නැත්තම් කියලා හිතනවා. එතකොට ඉබේම ඒ විරාග හිතෙන් තමන් අනුන් කියන දෙපාර්ශවෙම සැලසෙන්න පටන් ගන්න එක චිත්තක්ෂණයක. ඉතින් ඒක නිසා අපි අරතරම්ම පාලනයකින් තොරව න්‍යායපත්‍යකින් තොරව හැබ්බැහියෙම කටේ උල් ගහේ කට උල් කරන්න ඕනේ නැතුව වගේ අපි රාගයෙන් උපන් જાතියක්. රාගයට කටයුතු කරන ලෝකිකයි ජීවත් වෙන්නේ. එහෙව් ලෝකෙක ඉන්නකොට අපි කොච්චරක් චිත්තක්ෂණයක් පාසා චිත්තක්ෂණයක් පාසා රාගයේ ගොජ දමනවාද පෝෂණය කරනවාද කියලා බැලුවොත් සමහර විටක ධර්මයේ සුවක්කාත වෙන්න බෑ කියලා හිතෙන ඉඳ තිනවා මෙච්චර කල් පැහැවපු මෙච්චර කල් හැත්පැඳපු රාගේ ඇත්තම චිත්තක්ෂණයකටවත් කඩන්න පුළුවන් මතේකයි මේ සතියේ තියෙන අති සුවිශේෂී ලක්ෂණය ඇතුළත හිතේ පහළ වෙච්ච රාගේ වෙන්න තියෙනව නෙවෙයි ඒකත් දකින්න පුළුවන් දැකලා ඒකෙමුත් මුලැමැදක දැකීමෙන් අයින් කරන්න පුළුවන්. ඊගාව චිත්තක්ෂණයේ අප්‍රමාදීව ආය රාගෙ නොවීමට කටයුතු කරන්නත් පුළුවන්. ඒක නිසා සතියෙන් මේ විරාගයේ හිතක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේක කියනකොට මට මතකයි ඒ පණ්ඩිත ස්වාමීන් කියන ගැළපෙන්නේ නැහැ එහෙම කියනකොට පිළිබඳ සිතක් ඇති ලස්සන තරුණෙක් තරුණියක් විසේ ඉසිටියට ඉන්නකොට දෙන්නගේ රාගේ ගලන හැටි ගැන පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. ක්‍රියාවෙන් වචනයෙන් හිතෙන් හොදලා සුද්ධ කරන්න පුළුවන් අවස්ථාවට ගන්න පුළුවන් කියලා විරාග සිතක් ගැන හිතන්න. මුළු කාම ලෝකෙම එහෙම නැත්නම් මුළු පාරිභෝගික ලෝකෙම මේ පිළිබඳ හිතක් ඇති තරුණයෙක් තරුණියෙකුට ඉදිරි පිට ඉන්නකොට ඒ ටික තමයි අපිට මේ උලුප්ප උලුප්ප පෙන්වන්නේ. හැම වෙලද දන්නේකම පෙන්වන්නේ ඔච්චරයි. හැම පත්‍රයක තියෙන හැම ප්‍රවෘත්තියකම තියෙන ඔච්චරයි. හැම නව කතාවකම තියෙන ඔච්චරයි. හැම ප්‍රේම ගීතයකම තියෙන ඔච්චරයි. මොකද ඒකේ ඉච්ඡර දුකක් තියෙන බව. මේ මනුස්සයලත් දුක ඇති කරනවා, ඉස්සරහටත් දුක ඇති කරනවා, ඇති වෙන પરම්පරාවටත් දුකක් ඇති කරනවා, ලෝකෙටත් ගඳ ගස්සනවා. <clears throat> මේක කිව්ව කියාවේ රස හඳුනන්නේ නැහැ. මේ ඉපදිච්ච ජීවිතේ ඉතින් මොම පෙන්කෙලින් නැතුව මොකටද ඉඳලා කියලා හිතා. ඒතර බුදුහාමුදුරන් වැරදිලා වගේ තමයි පේන්න තියෙන්නේ. සෝත් පුත්‍රයන් කියන ඒ තරමට ප්‍රේම කරපු ධර්මයට තමයි දුක. වැන්ද ප්‍රේමේ තරං හෙළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා. මේ ළඟදී අවිත් අලුත් සිද්ධා. යම් තරමට ප්‍රේම කරාද ඒහා සමාන කඳුළු මහා සාගරය හා සමානයි. ඒකට අපිට ප්‍රේමෙමයි ඕනේ කරන්නේ. කවදාකවත් කැමති නෑ මේ රාගය පිළිබඳව නරකක් කතා කරනවා දකින්න. සිල් ගන්නකොට නම් හරිය නිකන් උණ ගෑනවා වගේ දැනෙනවා. හිල් ගත්ත දවසට. හැබැයි ඉක්මනට හිල් මුදන්නේ කීයද කියලා බලන් ඉන්නවා රැයට ගන්න. දන්නේ නැහැ මේ රැයට ගෑමේ රාගය ඇති වෙනවා කියලා. ඒක කියන්න ගත්තොත් කියන එහෙම කරලා කොහොමද? එහෙම නැතුව ගිහි වෙඳගෙන භාවනා කරන්න ක්‍රමයක් නැද්ද? එහෙම නැතුව ඉඳලා භාවනා කරලා නිවන් දකින්න බැරිද? নানা ආකාර දේවල් මේ කාටද මේ ජග් ගහන්නේ කියලා නැත්නම් මේ කාටද උදව් කරන්නේ කියලා නැත්නම් මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ කියලා සුවක්ඛාත නැහැ කියලා හිතන ඒ වෙලාවට ධර්මයේ. ධර්මයේ ධර්ම විසින් ප්‍රකාශ වෙන්නේ නැද්ද? ඇයි මේ 99.99ක් මිනිස්සු රාගයට මේ තරම් පහඳිද්දී කොහොමද මේ සුවක්ඛාත ධර්මය ලෝකයේ අවුරුදු 2600ක් හිටින්නේ? කොහොමද මේ සාන්දෘෂ්ටිකත්වය තනියම හටන් කරන්නේ මෙච්චර විශාල මාර්ගසේනාවක් එක්ක? මේකෙලි වල හරියටම සතිමත් වෙන චිත්තක්ෂණයම රාගේ දුරු කරන තරම් අකාලික වෙන්න පුළුවන්ද? එහි පස්සේ කියලා පෙන්නලා බලන්න මිනිහෙක් ළඟ ඉන්නවද? බුදුහාමුදුර බුදු වුණාට පස්සේ කල්පනා වුණේ කාට නම් මේ ධර්ම දේශනා කරන්නද? මොකද හැම කෙනාම ඉන්නේ ඊගාව චිත්තක්ෂණය තමන්ගේ හිත රාගයෙන් පොගව ගන්න. දැන හෝ නොදැන. නැත්නම් ද්වේෂයෙන් පලහ ගන්න. නැත්නම් මෝහයෙන් බුදිය ගන්න. එහෙවින්න ලෝකේ පොඩ්ඩක් වාඩි වෙලා සීල් රැකලා කාය දුෂ්චර්ය වදී දුෂ්චර්ය නැත කරලා පොඩ්ඩක් හිත තැම්පත් කරලා අනේ මේ ආස්වාසක හිත තියලා ප්‍රස්වාසක හිත තියලා අඩු ගානේ මේක උරගලේ රත්තරන් කෑල්ලක් උරගාලා මේක රත්තරන් කියලා පෙන්නන්න වගේ මේ මනුස්සකමේ සතියේ අප්‍රමාදයේ මෙච්චර බලයක් තියෙනවා ඕන මොන්න තරම් ලෝකෙ කෙරෙහිලා තිබුණත් ආස්වාස ආස්වාස වශයෙන් දැනගන්න පුළුවන් ඔච්චරමයි සුවක්කාත කියලා කියන්නේ ඔච්චරමයි සාන්තුටිකයි කියලා කියන්නේ ඕකෙමයි අකාලිකත්වෙදී ඕකමයි වෙන කෙනෙකුට බලපං කියලා පෙන්වන්න පුළුවන් වෙන්නේ කියලා කියනකොට එතකොට නම් හිතනවා ධර්මෙ පමා වෙලක් නැහැ, පිළුණු වෙලක් නැහැ, බොහොම සජීවයි කියලා. නමුත් අපි මේ සකල තිරින් පිරිහි ලංකාවේ ධර්මත්‍රීපේ මෙහෙම දේවල් කියවෙනවද කියලා බලන්නකෝ. මොනවද කියවෙන්නේ? අපි මේ ඒවට දොස් කියන්න හදනවක්වත් ඒකට මේක මේ බදා ගන්න හදනවක් කියන එක නෙවෙයි. මේ විමසුන් නුවර දාලා බැලුවොත් මේක එක හුස්මක් මෙනෙහි කරනකොට එක පිම්බීමක් මෙනෙහි කරනකොට එක වමක් පොළවේ තියෙනකොට ඒක ඒක එතනම අස්පනා අපිට දන්න ගතිය මේ සුවක්ඛාත ආදී ගුණ ධර්ම ටික තේරම තියලා කියන දන්නවනම් සිද්ධාර්ථ කුමාරයන් නෙළුම් පිට හත් පියමක් තිබ්බා වගේ අපි තබන තබන පියවරක් කොච්චර සැලකිලිමත් වෙයිද රාගයෙන් හිත නොවේවා මේ පොළවේ পায় ගැටෙන බව ආස්වාද ප්‍රසවාස කරන චිත්තක්ෂණයක් පාසා මේ සතිය අඛණ්ඩව එකින් එකට පෙළ ගැහෙන බවට උත්සාහ කරන්න අපි කොච්චරක් උනන්දු වෙයිද? එහෙම නැත්නම් දැනගන්න ඇචුවා හෝ නොකියවා හෝ දැනගත්තා හෝ නොදැනගත්තා හෝ රාගයමයි ස්වභාවයෙන් වැඩින්නේ. ඒකට මම හිතන්නේ වැඩි බණ කියන්න ඕන කියලා රාගේ වැඩනොත් අනිවාර්යයෙන්ම අත්විආබාධ විපර සංවත්තති පරිවිආබාධ විසංවත්තති උභේ විආබාධ විසංවත්තති ඉතින් අපි කියනවා ඊට පස්සේ ඇයි හත් දෙය කියන්නේ මෙච්චර මන් දන් දෙනවා මෙච්චර මන් තිල්ලක් වෙනවා මේ මට මොකද මේ මිනිස්සු මෙම දොස් කියන්නේ මට වෙන්ගට මොකද මේ ගල් කඩාන වැටෙන්නේ මොකද මගේ යකට එන වදින්නේ කියලා සම්බන්ධීකරණය දැක ගන්න බැරුව යනවා. මොකද දන්නේ නැමේ හැම චිත්තක්ෂණික මොහ පටල එකතු වෙනවා සතියෙන් ඉන්නේ නැති වුණාට ඉතින් අපිට අර ඒ අර එක චිත්තක්ෂණයක් සතියෙන් ඉන්නකොට හම්බ වෙන මේ සංසාරගත මෝහපටල කපණ එක පිළිබඳව හැඟීමක් නැති නිසාදෝ නැත්නම් ওই පොඩ්ඩයිනේ මෛත්‍රිය මේ රාගේ මතුවෙන්නේ කමක් නැහැ කියන ගතිය නිසාදෝ අපිට මේකේ ස්වකහාත ගතියක් පේන්නේ. සාන්දෘෂ්ටික ගතියක් පේන්නේ. අන්තිමට වැවිල වැවිල මේක පොරෙන් කපන මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙන්නේ තමන්මයි පොර දාලා තියෙන්නේ තමන්මයි බීජ හිටවල තියෙන්නේ තමන්මයි දැක දැක දන දන ගිහිලා තියෙන්නේ. නිසා රාගයේ තියෙනකොට අත් වියාබාධ, පර වියාබාධ, උපේ වියාබාධ කල්පනා වෙනවා. ඒක නැත්නම් රාගයෙන් ඉර අයින් වුණොත් අත්ත්‍යපි පරත්ත්‍යපි උභයත්ත්‍යපි තමන්ගේ தත්ත්වය සැලකෙනවා, අනුන්ගේ தත්ත්වය සැලකෙනවා, දෙගොල්ලගේම අත්ත්වය සැලකෙනවා. ඒක දේශපාලන වශයෙන් සිදු වෙනවා, ආර්ථික වශයෙන් සිදු වෙනවා, සමාජික වශයෙන් සිදු වෙනවා. අඬලා කටින් කැව්වේ අතර කැව්වේ නැතුවට තනින් කිරි දුඳුන්නට කෙනෙක් ඒ දේ රාගේ විරාග ගතියෙන් ගත කරනවා නම් රාගේ දුරු කළ විරාගේ ගත කරනවා එනිසගේ නිකුත් වෙනේ තරංග අනිවාර්යයෙන්ම ලෝකේ තනසනවා ඒකේ නෑ මේ ඥාන පිළිවි බෞද්ධ බෞද්ධ මොනවාක්වත් නැහැ නිසා අපිට අවශ්‍ය නම් මේ Tamange මේ හිත කෙලසීම නිසා කෙලසිච්ච මේ කක්ෂගත වෙච්ච මේ වේගයෙන් දුවන ලෝකය නතර කළ තැම්පත් වෙලා එක තැනක ඉඳ ඒහා සමානවම මේ සති ධාරාව කසක වෙන්නේ. සති මාත්‍රාව කසක වෙන්නේ. අප්‍රමාදේ කසක වෙන්න ඕනේ. කසක වුණාට පස්සේ ඒක ස්වභාවයේ බවටපත් වුණොත් ඊට පස්සේ ආයේ මේ සැලසුම් මොකක්වත් ඕනේ නැහැ. මොනම පරිපාලනයක්වත් ඕනේ ලෝකේ වැඩ කරන්නේ ධර්මතා අනුව හැම මොහොතදීම වග බලා ගන්න ඕනේ මේ සතිය. මේ අප්‍රමාදේ. එතකොට ඒක සුවක්හත ගුණේ හරහා රාගය වෙනුවට විරාගය මතු කරපුවාම ඒ අත්හත් පරත්ත නැති කරනවා. යම් වෙලාවක රාගය, ద్వේෂය, මෝහය පහළ වුණා නම් විශේෂයෙන්ම අපි මේ කතා කරන්නේ රාගය කියන මුල් ධර්මයන ඒක අන්තික සමානයි හැම රාග රක්ත හැම චේතනාවක්ම මනෝ දුච්චර්චයක් බවට පත් වෙනවා රාගයෙන් කියන හැම වචනයක්ම වචී දුච්චර්චයක් බවට පත් වෙනවා රාගයෙන් කරන හැම ක්‍රියාවක්ම කාය දුච්චත්‍ය බවට පත් වෙනවා. ඒක මනෝහුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන එතන පසන්න උනායි කියලා කියන්නේ සතිමත් හිත අප්‍රමාද හිත භාසතිවා කරෝතිවා කියන්නේ හෝ කරන්නේ සතෝනං සුඛමං වේති ඡායාව අනපායි ඒ ප්‍රසන්න වූ මනසකින් එළඹ සිටි මනසකින් සත්‍යමත් මනසකින් මොන වචනේ කිව්වත් මොන ක්‍රියාව කරත් ඒ ක්‍රියාව සමානට ඡන්දපරසව වෙන්නත් පුළුවන්. අකාර්නික වචනයක් වෙන්නත් පුළුවන්. නමුත් සතියෙන් කෙරුවා නම් වර්ධිනේ. අපි ලොකු සංසී ඉන්න කාලේ කියනවා මම මේ දවස්වල පොත් ලියන්න ලොකු සංසීගේ මොකද්ද නිකන් අමතර ඒ දවස්වල එළවුමක් තිබ්බා. මෙන්න මොන හරි ලියලා ගෙනත් දෙන්න මම බලන්නම් මේ කියලා මොකද Nissan වනේ පොත් ටිකක් එලි කරන්න ඕනේ කියලා. ඉතින් මගේ අකුරු මම අර වැරදියට හරි ගමන්නේ හොඳට හරි කමන්නේ විද්‍යා අධ්‍යාපනය ලැබුණ නිසා සිංහල හරි දුර්වලයි. හැබැයි ලොකු සංහසේ 13 පන්තියේදී අවුරුදු 13 දී පැවිදි වෙලා තියෙන්නේ කිසිම ක්‍රමික අධ්‍යාපනයක් ලැබලා නැහැ. ඔක්කොම පුස්කොළ ප්‍රති ඉගෙනගෙන තියෙන්නේ හරියටම වචනයක් කතා කරනවා නම් ලියනවා නම් ඒක ව්‍යාකරණ කුලමයි. ඉංග්‍රීසි දැනුමක් තිබුණා හරියටම ප්‍රොනන්සියේෂන් තියෙනවා වැරදි නැත්නම් වචන කතා කරන්නෙම නෑ ලොකු තාම. ඒ තරමටම හරියටම කරනවා. මගේ මොකක් හරි මම හරියට කතා කරනවා හරියට ක්‍රියා කරනවා කරන හරියක් බොරු කිය. කියන හරියක් බොරු කියන්නේ කරන හරියක් වැරදි කරන්නේ. ලියන හරියක් කාටවත් කියවන්න තේරෙන්නේ නෑ. අපි ඉතින් මම හොඳටම දන්නේ. ඊට පස්සේ ලොකු දෙනා කමන්නේ ලියන්නේ කියලා. ඊවල වලින් මම ගාන කවදාකවත් මම ලියන එකක් ප්‍රසිද්ධ කරන දියා මටම බලන්න අප්පිරියයි. මගේ අකුරුත් කුරුමිණි අකුරු වගේ. ඊට පස්සේ ලොකු සංස කියනවා ඒකට ප්‍රශ්නයක් නෑ නම මේ ලියන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් නම් කුණුහරපයක් ලිව්වත් ඒක අනුමනසු තේරුම් ගන්නවා. අකරුණාවෙන් කිව්වත් ඒක හරියට තේරුම් ගන්නවා. හැබැයි Taman කොච්චර හරි කෙලෙසිච්ච හිතකින් සුන්දර ලස්සන වචන කතා කරා. නිකන් හරියට ගුවන් විදුලි නැත්තම් ටෙලිවිෂන් එකේ නිවේදිකාවක් වගේ අංගපසංග දාලා ඉංග්‍රීසි පිංග්‍රීසි පාලා කොච්චර කතා කරත් ඇතුලේ තියෙන ද්වේෂය නම් කොච්චර ලස්සන වචන කතා කරත් පිට වෙන ভাইබ්‍රේෂන් එකේ ගතියේ කාදාක හොඳක් වෙන්න ඒක කිසි කෙනෙක් එවැනි කෙනෙක්ගේ ව්‍යාකරණ වැරද්දකට සමාව දෙන්නේ නැහැ අපිට අවශ්‍යතාවයක් නැහැ නේ කාටවත් වෛර කරන්න ඒ නිසා අපිට පුළුවන් හරි අපි ලියමු ව්‍යාකරණ වැරදුනත් දොස් දෙන්නේ නැහැ ඒ නිසා මගේ බණ කියන විලාසයට සමහරව හරියට දොස් කියනවා. මම කියන්නේ ඕකෙදි මගේ විතරක් යබන තියෙන ඕන කෙනෙක් ගහන්න පුළුවන්. මේක අහනවනම් මේ ධම්මජීව හමුසගේ බණ කියලා දැනගෙන අහන එකයි තියෙන්නේ. ඒක හොඳ හරි ගන්න අනික කරේ ඇත්ත බලන්න. ඒක නිසා කියන්නේ කියනකොට මේ වචනයක් අවබෝධ කර දෙන අදහසකින් මිසක් මේක මගේ ධර්මය මයි ළඟ විතරයි මේක තියෙන්නේ. ඒ ඔක්කොම ඉන්නේ මේ ධර්මයේ තියෙන සුවක්හාත ගුණේ දන්නේ නැත්නම් තමයි. ඒක නිසා කෙලෙසිච්ච හිතකින් වචනයක් කතා කරත් ක්‍රියාවක් කරත් හිතවිල්ලක් හිතුවත් අනිවාර්යයෙන් මේක දුස්චරිත වලට වැටෙනවා. යම් වෙලාවක නික්ලේශී මනසකින් හිතුවා හෝ වේවා නොහිතුවා හෝ වේවා වචන කලාවලා හෝ වේවා නොකලා හෝ වේවා ක්‍රියා කලා හෝ වේවා නොකලා හෝ වේවා ඒක හරියට තමන් පිටිපස්ස යන හේවණල්ල වාගේ අනිවාර්යයෙන්ම සැපක් ඇති කරනවා. හොඳම වෙනස තමයි කෙලසෙන්ද කෙලසෙන්ද කතාව ක්‍රියාව වැඩි වෙනවා නික්ලේශී වෙන්න වෙන්න කතාව ක්‍රියාව අඩු වෙනවා. ඔන්න දෙක මැද තමයි ධර්මයේ තියෙන්නේ. බුදුරජාණන්සේ නික්ලේශී වුණත් 84000ක් ධර්මස්කන්ධයක් දේශනා කරා. ඒක කවදාකවත් ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා සඳහා නොවේ. එකම ක්‍රමේ දේශනා ක්‍රමේ පමණයි. බුදුහාමුදුරුත් මුනිවරයෙක් නොකිය ඉඳ තිබ්බා. මුතුන්වන්සේ ප්‍රකාශ කරා. නමුත් එවැනි හැම කෙනාම ඊ타මත්ම දක්ෂව වචන සහ දේශනා පවත්වමින් ඉන්න කාලේ කොයි මිනිහද ඇත්ත කියන්නේ කොයි මිනිහද බොරු කියන්නේ කෝකද සුවක්කාත කෝකද නැද්ද කියන එකයි එදා පරිබ්‍රාජකයට ආපු ප්‍රශ්නේ. ඒක නිසා සමහර විටක හාස්‍ය උපදවන උනත් කියන්න සිද්ධ වෙනවා යම් කිසි කෙනෙක් ඒ විදිහට හොඳට නමලා තපෝ මේ මේ ටෙම්පරාදු කරලා කතා කරන අම්මුම අමු කෙලසිච්ච හිතකින් තමයි කරන්නේ පචයක්මයි කියන්නේ. විමුසුත් ලොකු උමනාවක් තියෙන එක අස්සන්නත් කියන්න. ඒකෙන්ම තේරෙනවා වලිගේ උඩයි ඉඳගෙන තියෙන එකයි ඔය අපහසුව. නැගිටලා වලිගේ ගසා දාලා ඉඳගත්තාම ඉඳගෙන ඉන්න පුළුවන් ටිකක් වෙලා. එචා බුරුමේ පඬිස්සංශ කියනවා අද මේ ආගම් අතර තියෙන සටන බඩු විකුණා ගැනීම සඳහා තියෙන වෙළඳ ප්‍රචාර සඳහා සටන් නිසා කතාවල් මිනිස්සු විශේෂයෙන් පුරුදු කරනවා පුරුදු කළා කතා කරනකොට ගල් පිළිමයක් වුණත් ඔළුව නමන්න ඉඩ තියෙනවා මේ තරමටම ලස්සන පරිසරය හදලා කතා කරනකොට ගල් පිළිමයක් වුණත් උල්ලනවා. මම ඉතින් හැබැයි හොඳටම බොරුව තමයි. ස්වක්ඛාත දේ කතාවක් පොණි කරන්නේ ස්වක්ඛාතයි කියලා කියන්නේ ඒ විසින් ප්‍රකාශ කරනවා කියන එකේ ප්‍රකාශයේ බණින්ම වෙන්න ඕනේ නිස්සද්ද බණක් වෙන්නත් පුළුවන් නික්ලේශී මනසකින් නිකන් හිටියත් නිකුත් වෙනවනම් කය වනස හිත කියන එකේ ක්‍රියාකාරීත්වය ඇත්තට මොනම හෝ තරංගයක් ඒක සාන්තිය ලැබෙනවා. ඒ නිසා කවදාකවත් හිතන්න එපා සීලයක් රකින්න පුළුවන් වෙයි කියලා කෙලසිච්ච මනසකින්. හැබැයි පටන් ගන්නවත් බෑ නේතුව. මට හම්බෙලා තියෙන කෙලෙසිච්ච මනසක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ සීලයක් රකින්නකොට අනුන්ගේ පරකාසෙ නෙවෙයි තියෙන්නේ මේ රකින්න සීලේදී තමන්ගේ හිත තවදුරටත් සමාධිගත වෙන තාලෙටද මේ සීලය රැකෙන්නේ. ඒ සමාධිය තුළින් ප්‍රඥාවක් ඇති වෙන තාලෙටද මේ සීලයන්නේ කියනවා මිස ඉම් පරිබාහිර වූ වෙනම සීලයක් තියෙනවා ඒකට තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. සීලේ වරදව අල්ලගත්තයි කියලා කියනවා. සීලේ හරියට අල්ලගත්තා නම් එන්නේ එන්නේ එන්නේ ඉන්න තමන්ගේ හිත සමාධි පැත්තට යනවා. එන්නේ එන්නේ ඉන්න තමන්ට විපස්සනා තේරෙන්න ඕන. එන්නේ එන්නේ එතකොට සීලේ ප්‍රයෝජනේ සලකලා විතරයි කරන්නේ. අන්ධහර පාණ්ඩවක්වත් අනවශ්‍ය අත්ති කිලමතාන යෝග කාමසුකලිකාන යෝග නෑ. මම මේ කරන වැඩෙන් මට මේ ප්‍රයෝජනෙයි තියෙන්නේ. මේ ප්‍රයෝජනේ සලකලා අවශ්‍ය ටික කරගෙන කරගෙන යනවා. ඒ වාගෙම ඒ මම මේ සඳහන් කරන අපේ දේශනාවට ගත්තේ ආජීවක ශාවක සූත්‍රය ඊට කලින් තියෙන සූත්‍රයේ ඡන්න පරිපාජක සූත්‍රය කියලා ගන්න පුළුවන් මොකද ඡන්න කියන කතා කරන්නේ ඒකෙදී කියනවා ඒ ඡන්න පරිත්‍රාජක අහන බුදුරජාණන් මේ ආනන්දහමගේ ස්වාමීන් වහන්සේ අපිත් රාගය නැති කිරීමට කතා කරනවා අපිත් ද්වේෂය නැති කිරීමට කතා කරනවා අපිත් අපේ සාස්ෘණ වහන්සේත් මෝහය නැති කිරීමට කතා කරනවා ඔබ වහන්සේ රාගය නැති කිරීමට කතා කරන්නේ කුම්මන ආදීනවයක් දක්ලාද කියලා. එතින් තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ රාගයේ හිතේ තියෙනවනම් තමන්ට අහිණිය පිණිස අනුන්ට අහිණිය පිණිස දීපලිය තමයි මේ පිණිස කටයුතු කරනවා රාගය තමන්ට නැත්නම් තමන්ගේ හිත සමාජශීලී කටට බැස්සත් නැතත් තමන්ගේ හිත සෝපිත අනුන්ගේ හිත සෝපිත දේවුල්ලගේ හිත සෝපිත කටේ. රාගේ තියෙනවනම් අනිවාර්යයෙන්ම කායික වාචික මානසික ක්‍රියා කෙලසිලාමයි දුෂ්චරිතමයි ඒක නැත්තම් ඒ හිත අත්තත්තාය පරත්තාය අනු තමන්ගේ හිත පිනිස අනුන්ගේ හිත පිනිස බහු ජනතාවගේ හිත පිනිස කටයුතු ඒ වගේම කතා කරලා තියෙනවා රාගෝකෝ ආවුස අන්ධකරණෝ. අචක්කු කරණෝ. අඥාන කරණෝ. අඥා නිරෝධිකෝ. විඝාත පක්ඛිනෝ. අනිප්පාණ සංවත්තනිකෝ. මේ රාගය ඇවැස්නේ ඇවැත්නි අන්ධකරණෝ. මෝහ පටල ගෙනල්ලා මේ ඇහි සුද බඳිනවා කියලා එකක් තියෙනවා. ඇහි සුද කපනවා කියලා එකක් තියෙනවා මේ කාලේ. බුදුරජාණන් වහන්සේගේ මේ සුවක්ඛාත ධර්මෙදි කියන්නේ ඇහි සුද කපනවා වගේ හිතේ බැඳෙන මේ අන්ධකාරය කපන්න නිසා බුදුහාමරණ සල්ලක්ෂි කියන නම සඳහන් කර තිබෙනවා. සල්ලක්ෂි කියලා කියන්නේ අක්ෂි වෛද්‍යවල අක්ෂි ශල්‍ය වෛද්‍යවල තමයි සල්ලක්ෂි කියලා. සල්ලක්ෂිනෝ කියලා කියන්නේ. ඇහ කපල සුදායින් කරනවා. ඒ වගේ තමයි ਸਰවචනංශයේ මනස සුද්ධ කරනවා මේ මෝහ පටල කපලා දාන. මෝහ පටල කපලා දාන ਸਰවචනංශයේ මේ ස්කැල්පල් eh, එකකින් නෙවෙයි ඔපරේෂන් පී එකකින් නෙවෙයි. උන්වහන්සේ කපන්නේ සතියෙම තමයි. සතියට ඇත්තම කියන්නේ ඔපරේෂන් කපනකොට ගන්න ඒසනි සලකා කියලා. ඒසනි සලකා කියලා කියන්නේ ඒ මේ කපන ඔපරේෂන් දොස්තරල පාවිච්චි කරනවා අනවශ්‍ය කැලී හර කරන පුංචි කූරක් පාවිච්චි කරනවා. ඒ කූරෙන් තමයි අල්ලලා තමන්න කපන්න ඕන තැනට පිහිය බස්සන්නේ ඒසනි සලකාවේ. තමන්ට ෆෝසෙප් එකක් කියනවා. ෆෝසෙප් එක කියලා කියන්නේ නාතඬුව කියලා සිංහලෙන් කතා කරනවා. එහෙම නැත්නම් මෙයා ෆෝසෙට් කියලා තමයි කියන්නේ. නමුත් කූරක් පාවිච්චි කරනවා. ඒසනේ සලකා කියලා ඒකෙන් තමයි දේවල් එහාට මෙහාට කරන්නේ. සතියේ බුදුහමරෝ සතිය බුදුහමරෝ සල්ලක්ෂී බුදුන්සේ ශල්්‍ය වෛද්‍යවරයා උන්වහන්සේ සතිය යොදලා තමයි අවශ්‍ය දේ මතු කරලා ප්‍රඥාවෙන් කපලා දාන්නේ. එහෙම නැති ඔක්කොම අන්දයි. අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති කියලා කියනවා මේ අන්ධ භූත ලෝකේ ඉතාමත්ම සුළු පිළිසකට තමයි මේ විපස්සනා වැටෙන්නේ විපස්සනා කරන්නේ හරියට කුරුල කුරුළු ඇද්දා කුරුළු රානකට දැලක් ගැහුවට පස්සේ ඒ දැලෙන් යටින් පැනලා යන්නේ කලාසුකින් කුරුල්ලේ අනිසේර වැද්දට අවු වෙනවා ඒ වගේ තමයි මේ සක්කාත භාවයේ ධර්මයේ දන්නේ නැතුව මේක උඩ තියාන මේකට වැඳ වැඳ තටමැව්වට ආශ්වාස කරන වෙලාවේදී ආශ්වාසයේ දැන ගැනීම තුල සුවක්හත ගුණය තියෙනවා. ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ වශයෙන් දන්නා ගුණය තුල සුවක්හත ගුණය තියෙනවා. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ වෙන්කොට දැනගන්නා ගුණය තුල මේ සුවක්හත ගුණය තියෙනවා. පිම්බීමක් දැනගන්න වෙලාවේ හැකිලීමක් දැනගන්න වෙලාවේ වම තියෙන වෙලාවේ දකුණු තියෙනවාදී යනකොට එනකොට කනකොට බොනකොට අතනමනකොට අත දිගාරිනකොට ඇස්පිල්ලම් ගන්නකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට කතා කරනකොට ඈත බලනකොට මෑත බලනකොට වශයෙන් මහා කරුණාවෙන් බුදුරජාණන්සේ සිද්ධි රාශියක් පෙන්ලා දීලා තිනවා මේ හැම සිද්ධියකදීම එම්බසිට 100 තියෙනවනම් කිසිම විදර්ශනා ඥානයක් පහළ වුණ උනට සෝවානුවත් නොවුනට ඒ චිත්තක්ෂණය අරස කරලා දෙනවා. ඒ නිසා එවැනි චිත්තක්ෂණ වලට කියනවා තදංග නිබ්බුති කියලා. එතන එතන ලබන නිබ්බුතිය කියන වචනයක් පසුකාලීන ආචාර්යවරු පාවිච්චි කරලා තියෙනවා. මම දැන් ත්‍රිපිටකයේ තියෙන වචනය. ඒ තදංග නිබ්බුතියම තමයි එතන එතන ඒ වෙලාවේ චිත්තක්ෂණය සුද්ධ කළ දෙන එක තමයි අඛණ්ඩව යනකොට ඒක ධාරාවක් විදිහට ක්‍රියාත්මක වෙලා Java කැවිලා ඊට පස්සේ තමයි වික්කම්බන වශයෙන් ගලපල්ලා දැම්ම වගේ මාර්ග ඥානයකට යන්න පුළුවන්. ඒක නිසා මේ අන්ධ කරන ගතිය ඉගෙන කවුරක් පහත් කරලා කරන කතාවක් නෙවෙයි. සබ්බේ පුතුත් ජනා උම්මත්තකා කියලා බුදුරජාණන් දේශනා කර තියෙන සීල පුත්‍ත්‍ජනය උම්මත්තකයි. ඉතින් අර විහිළු වෙලා තියෙන මේ පුත්‍ත්‍ජනය ඔක්කොම විතර එකෙකුට පිස්සුයි කියලා හිතලා ඌ විතරක් පිස්සන් කොටුවට දාලා ඌට පිස්ස පිස්සයි කියනවා. ඒක තමයි ලෝකෙ තියෙන විශාලම විහිළුව පිස්සට දරා ගන්න බැරි උන්නෝක තමයි. කාලා ඉන්න බැරි ඒකයි. ඔක්කොමලා පිස්සු කෙල්ල. පිස්සු කෙල්ල ඌට විතර ලේබල් එකක් ගාලා ඌ පිස්සංගුට ගිහිල්ලා. ඌට තේරෙනවා අනිත් ඔක්කොටම පිස්සු කියලා. ඌට පැහැදිලිව තේරෙන විස්ස උගන්න දොස්තරලා හොඳට පිස්සු කියලා. ඒක සාමාන්‍ය මිනිසුන්ටත් තේරෙනවා. මේ අන්ධකාරය ඔක්කොම ඉඳදී එක එක්කෙනෙක් එක්කෙනා ටෝච් ගන්න පටන් අර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දිහා බලලා හිනහ වෙන්නේ නැතුව මේක උපහාසයට ලක් කරන්නේ නැතුව මේ තොපි සේරපීසු කියලා හරියන්නේ නැහැ නේ කවුරුහරි ගොඩ ගන්නනේ මේ කතා කරන්නේ. ඒ නිසා මේ රාගයෙන් මත්විච්ච හැම චිත්තක්ෂණයක්ම අන්ධ කරනවා අචක්කු කරනවා අචක්කු කරන කියලා කියන්නේ ඇහැ නැති කළා දාන. ඇහැ නැති කරන කියන්නේ මේ විනිවිද දක්ෂණ ගතියක් නැහැ. රාගේ රත් වෙච්ච ගමන් අපි බොහොම පටු මනසක් වඩපත් වෙනවා වහාම මේ රාගය සාක්ෂාත් කරණය කරන්නේ ඒ රාගයෙන් ඇති වෙන දේ ලබා ගැනීම සඳහා අපි නොකරන නොබනත්කමක් නැහැ. කිට්ටුවන්ටටත් කරනවා. ඈත්තුරස්තයටත් කරනවා. දන්න කෙනාටත් කරනවා. නොදන්න කෙනා කරනවා. බුදුහාමුදුරන්ටත් කරනවා. හැබැයි එතෙන් ගිය දවසේ කේල් ගහට කොටන්න ගිය කොට්ටුර ඔහොට පටලවා ගත්තා වගේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. මේ කවුරුත් එක නටනවට මයිත් එක නටන්න දෙන්න එපා. මම මේක දැකගෙන ඉන්නේ කියලා. ආනන්ද හැමදාම මෙතන තියෙන්නේ මේ ආදී ඇවිල්ලා අහන්නේ කේසන්නෝ බන්ති ධම්මෝ සුවක්ඛාතෝ කියලා අනන්තාම දන කවදාකත් මේ මනස මේ බණ අහන්න නෙමෙයි කතා කරන්නේ කොන අහන්නයි කතා කරන්නේ. ඒසා ප්‍රශ්නේ අල්ලන්නෙම බෙල්ලෙන්මයි. වලිගෙන් අල්ලන්නේ යන්නේ කියලා කියනවා යම්කිසි ධර්මයකින් ඇවැත්නි රාගේ ප්‍රහීන වෙනවනම් ඔබට ඒකට ඒකට දාහන තියෙනම සුවක්ඛාතයි කියලාද එහෙම නැත්ද කියලා. නෑ ස්වාමීන් වහන්සේ රාගේ දුරු කිරීම සඳහා යම් ධර්මයක් දේශනා කරනවා ඒක සුවක්ඛාතයි. ඒතකොට කවුද දේශනා කරන්නේ මොකද්ද ධර්මයේ ප්‍රශ්නයන්නේ? කවුද දේශනා කරන්නේ මොකක්ද ධර්මය කියලා රාමු කරපුව ගමන් අහුවෙනවා. රාමු කරපු ගමන් ආත්මිකට අහුවෙනවා. මේකේ මොකුත් නැහැ. රාගය හොඳට අඳුරන රාගය තියෙනවනම් අත් වියාවාද, පර වියාවාද, උබේ වියාවාද. රාගය තියෙනවනම් කාය දුස්චර්ච, වචී දුස්චර්ච, මනෝ දුස්චර්ච. රාගය තියෙනවනම් අන්ධකරණෝ, අචක්කු කරණෝ, අඥාන කරණෝ. රාගයෙන් යුක්තව කරන සෑම ධර්මයකටම බුදුහාමුදුරුවෝ අඥානය කියලා කියන්නේ. නිසා මුළු ලෝකායත විශේෂෙම කියතයි අඥානයක් කියලා. අපි විද්‍යාව කියලා කියන එකට පැහැදිලිම සුද්ධ වශයෙන් කිය හැකි බුදුහාමුදුරෝ දේශනා කරපුක විද්‍යාව නම් ඕක අඥානයක් කියලා. මොකද ඕකෙන් වඩන්නේම රාගය. කාට හරි අත උසලත් කියන්න පුළුවන් නම් මේ ලෝකායත විශේෂයෙන් කොයිතනක හෝ රාගය දුරු කිරීමට කතා කරනවායි කියලා. ද්වේෂය දුරු කිරීමට කතා කරනවායි කියලා. මොහේ දුරු කිරීමට කතා කරනවායි කියලා එහෙනම් මේ ලෝකේ කෙලින් හිරිට ගන්න. නිසා අඥාන කොටසකට තමයි අපි මේ ඩිග්‍රී දෙනවා, PhD දෙනවා, ඩබල් ડોක්ටරේට් දෙනවා, ප්‍රොෆෙසර්ෂිප් දෙනවා. මේ පිස්ස විසින් හදාගත්ත තොරණක උඩ උඩ කිනත් මුරුංග ගහක් අර උඩ තිබ්බා වගේ තියාගෙන ඉන්නවා. කිසිසේත්ම නෑ කාය මේ කාය වචන මනසේ සුචරිත භාවයක් ගැන කතාවක්ම නෑ. අඩු ගානේ බයලජ්ජාවවත් නෑ. ඉතින් අපි ඔක්කොම ඒකේ නම් කිසි ප්‍රමාණයකට දිනපු මිනිස්සු. දිනම කියන්නේ පෙරදිලයි කියන එකයි. නමුත් අපි ඒක දන්න නිසා අපි උත්සාහ කරනවා ඒ දැනුම හරහා, ඒ ශික්ෂණය හරහා, ඒ ව්‍යාකරණය හරහා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ තියෙන මේ ස්වකහාත භාවයේ තේරුම් ගන්න උත්සාහ කරනකොට අපිට ඒක තිබිය යුතු තැන තියලා ඒ ලෞකික දැනුමේ ව්‍යාකරණයේ දැනුම මේක හරහා යන්න පුළුවන්. එනකොට අපි ඔක්කොම සම මට්ටමේ. එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙකුට වැඩිය උසස්. අපි එක එක්කනාට එක එක්කෙනෙක් කන්නාඩිය බාටපත් වෙලා ඒ ධර්මයේ තියෙන සුවක්හත ගුණය එහෙම නැත්නම් ධර්මයේ තියෙන මේ ඒක විසින් මේක ප්‍රකාශ කරන ගතිය අපේ අපේ ජීවන දර්ශනය තුලින් ප්‍රතිපදාව තුලින් පේන්න ගන්නවා මිසක අපිට ධර්මයෙන් හම්බෙන ලාභයක් හෝ අපි ධර්මයට දෙන ලාභයක් නෙමෙයි මේක එක එකනකුත් ධර්මතාවයක් තමයි නිසා අඥාන කරන ධර්මයක් නිසා සතියෙන් තොරව අප්‍රමාදයෙන් තොරව කියන තෑම තැනකදීම මේ කියන මෝහපටල බැඳි බැඳි යනවා පඤ්ඤා නිරෝධිකෝ වර්තමානයේ තියන්න තියෙන හිත නැති කරලා දාන අප්‍රමාදේ නැති කරලා දාන ඊට පස්සේ තමන්ට තමන් සුවවීමට තියෙන චිත්තක්ෂණේ නැති කරනවා තමන්ගේ විවේකයේ තමන්ට නැති කරනවා තමන්ගේ විස්රාමයේ තමන්ට නැති කරනවා තමන්ගේ හිතේ තියෙන අසහනෙන් තොර ගතිය නැති කරනවා. ආතතියෙන් තොර ගතිය නැති කරලා විරාගයෙන් කරන්නෙම අපි බොහෝම කලබලකාරී පිටසමාරපත් කරනවා. විශ්‍රාම වෙන්න දුන්නත් විශ්‍රාම වෙන්න නිින්දයක් නැත්තරටපත් වෙනවා. බුදුම ආතතිගත තත්ත්වවලටපත් වෙනවා. විලේතෝග කරන තත්ත්වයටපත් වෙනවා. ඒ තියේදි අර අතකින් කරවැලේ අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කිව්වාගේ අර කොච්චර ගිනි කොණ්ඩ මේ තියෙද්දිත් අපි බලන්නේ අනික් අල්ලපු ගෙදර එක්කනට වැඩිය රාගේ දඬු ඇල්ල දඬු එල්ල බෑ කන්න තමයි හදන්නේ. ඊයදින් බලනකොට නම් ඇත්තට මේ මරණ තුනක් ඇති මිනිහෙකුටත් වැඩිය දක්ෂයි වෙන පුතක් ජනයා. පුදුමාකාර විදිහට මේ ඔක්කොම දන්න ඔක්කොම තියෙද්දි ඒ රාගයේ පෝෂණය කිරීම සඳහා වැඩි කිරීම සඳහා පෞද්ගලිකවත් ප්‍රසිද්ධියේ කරන ප්‍රයත්න දිහා බලනකොට හිතන්න ඉඩ තියෙනවා මෙවැනි ලෝකික සුවක්කාත ධර්මයක් තියෙන්න බෑ කියලා. මුද හත්ති කොන පැතිරිච්ච පිළිකාවක් මේකේ තියෙන්නේ. හත්ති කොන පැතිලා දසසයා පැතිරිච්ච රාගයක් තියෙන ලෝකෙක පුළුවන් වෙයිද කෙනෙක් මම ඉන්නේ මෙතරම් රාගයක මම මේ අසතියෙන් ගත කරන අවිද්‍යාව මේ අප්‍රමාදයේ නැතුව ගත කරන හැම මොහොතකම කාටද උදව් කරන්නේ කියලා බැලුවොත් තේරෙන පටන් අරගනි එක එක්කෙනෙකුට ඒ එක්කෙනෙකුට ඉසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙසටත් වැඩිය මේකට එළඹ සිටියේ නැත්තම් අපි මේකට පමා වුණොත් බුදුහාමර මොන කරන්නේ ධර්මයේ මොන කරන්නේ සංඝයා මොන කරන්නේ අපේ සීලෙට මොකද වෙන්නේ එනිසා මේ ඔක්කොම දෙක චිත්තක්ෂණයක් හෝ කමන්නේ සතියේ ප්‍රමාදිය ගත කරලා ඒ ඒ චිත්තක්ෂණයේ හැකිනම් එක දිගට පවත්වාගෙන යෑමෙන් මේ වේලාවෙදී වැටෙන වැටහෙනදී මෙන්න මෙහෙමයි කියලා සුද්ධව කාට හරි ප්‍රකාශ කරන්න පුළුවන් එවැනි චිත්තක්ෂණයක තියෙන වටිනාකම. ඒකෙන් ලබා දෙන ඉදිරි පිම්ම ඒකෙන් උපනයනය කරන දිශාව බුදු කෙනෙකුට තමයි තේරෙන්නේ. හැබැයි ඒ වගේම මෙතනදි කිව්ව එකක් තියෙනවා. ඒක දිනු වෙලා ගිහලා මාර්ගඵලය ලැබනවත් ආයි තාමත්ම පුංචි දෙයක්. වැද්දගත්ම දේ තමයි මෙවැනි කාම ලෝකයක ඉඳලා මේ සක්කාත ගුණය තේරුම් ගන්න එක. මේ සාන්දෘෂ්ටික ගුණය තේරුම් ගන්න එක. ඒකට මුල් ගල තියෙන එක. ඒක තමයි ජීවිතේ හැබෑම වෙනස. ඊට පස්සේ මං කිය ඕන තරම් භාවනා උපක්‍රම තියෙනවා. ඕන තරම් ගුරුවෝ ඉන්නවා. ඒ පාරදිගේ යන්න. ඒ යන කොටක් තියෙනවනේ එක්කම දුක සෝමනස්සේ දෝම නිකම්ම සිත දෝමනස්සේ කියලා අපි ගිහිල්ලා එක එක තැන්වල හැප්පෙනවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මොන කරන්න තින්ගෙන අප කර්ම ශක්තිය තියෙන නිසා නමුත් හිතාගෙන යන්න පුළුවන්. අපි යන ගමනේ ටික ටික හරි කමන්න වෙන්නට වැඩිය මේ සංවේගී පහළ වෙනවා. සංසාර බය පහළ වෙනවා. මේක තේරුම් ගන්න දෙවන්නේගේ සරණකුත් නැහැ, කෙලසෙන්න දෙවන්නේක් කරන දෙයක්කුත් නැහැ. මේ තමන්ම ලෝකේ දිහා බලන්නට කියලා තේරුම් ගන්නකොට සත්පුරුෂයාට තමන් ਸਰබ බලධාරී දෙවි කෙනෙක් වාගේ වැටෙන්න පටන් ගන්නවා. අසත්පුරුෂයාට අසුචි වලකින් අසුචි පණිවටත් දෙදී තමයි කෙලෙසිච්ච කාටොක්කත් ගොඩ ගන්න බැරි තත්ත්වයක් වඩපත් වෙනවා. ඒකේ මේ පුද්ගලයාගේ මානසිකත්වයේ මිස අල්ලපු gedara මිනිස්සයවත් නැත්නම් පුද්ගලයා ලියා පාවිච්චි කිරීමේ කොමතාරිස් දෙන අයිඩෙන්ටි කාඩ් එකවත් නෙවෙයි. Taman taman අඳුනා ගැනීම හැදී තමයි. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ ධර්මයේ සුවක්කාත ගතිය කියලා ආනන්ද හැමතුම දෙන්නේ උත්තරේ රාගය ප්‍රහාණය කිරීම යමක් දේශනා කරා නම් ඒක නෙවෙයිද සුවක්කාත කියලා අහනවා. මේක ඇතුළෙන්ම ඇහුනොත් අපි සෑහෙන දේවල් ආબોධ කරගෙන තියෙනවා මේ එක එක නිකායවල තියෙනවා එක එකනා කියන බණ තියෙනවා අපි දැකලා තියෙනවා කොයි එකද මේකේ ස්වක්ඛාත ආ එතකොට Tamandම කියන්න පුළුවන් යම් දෙයකින් රාගය කැපෙන ගතියක් තියෙනවනම් ඒක ස්වක්ඛාතයි නැත්නම් ඒකත් සැකකල යුතුද කියලා බැලුවොත් ඒක ඉතින් සැකේරුවට පස්සේ අපි අපේ විශේෂීමාව ඉක්මවනවා මොකද මේ රාගේ මේ තරම්ම මේ ආදීනව සහිතයි. චෛත්‍ය රාගයගේ ආදීනව ඉගෙන ගන්නකොට සංවේගය පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක කවදාකවත් මේ දුකේ පෙළෙන සත්‍යයට තව තවත් දුක දෙන්න කරන එකක් නෙවෙයි. මේ ගැම්ම උලුප්පල බෙන්ලා දීලා එක චිත්තක්ෂණයක සතියෙන් ඉඳීමේ තියෙන වටිනාකම් බෙන්ලා දෙන්නයි කරන්නේ. ජමම නැවතත් මතක් කරනවා මේ වැඩසටහන පටන් ගන්නකොටම අඳුනා දීපු දේ අපි මේ සතිය අඳුර ගන්නයි හදන්නේ. සතිය ස්ථාපිත කරගන්නයි හදන්නේ. මෙච්චරමයි අපිට තියෙන සරණ එහෙම නැත්නම් සතිපට්ඨානෙමයි සරණ සතිපට්ඨානේ හරහා යනකොට ඊට ටික ඔක්කොම සිද්ධ වෙයි. එමෙ සිද්ධ වෙන්නේ නැත්නම් ඒක බුදුහාමුදුරන්ගේ දෝෂයක්. එහෙම නැත්නම් ධර්මයේ දෝෂයක්. එහෙම නැත්නම් මේ අවුරුදු 2600 කියන අහු પરම්පරාවේ දෝෂයක්. නමුත් අපි එහෙමනම් ඉතින් ඒ මොන කරන්නේ? කරන්න දෙයක් නැහැ නේ. නමුත් ඒක ඇත්තයි කියලා බුදුන් පිහිට වෙලා සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා පිහිට ඉල්ලගෙන සංඝ සරණ ඉල්ලගෙන යනකොට අපිට තියෙන සතියෙන් හිටියොත් රාගය නැති වෙන බව දන්නවා. මුත් රාගය නැති කිරීමමද ස්වකහාතය කියන එක නෙමෙයි අපිට ප්‍රශ්න තියෙන්නේ. අපි සද්ධාවන්ත පිරිසක් නිසා කොහොමද මොන ජීවන රටාවෙන්ද කොහොමද අපිට පුළුවන් වෙන්නේ මේ සතිය හඳුන්ලා දීලා සතිය දිගට පාත්තන්නේ කියලා බැලුවොත් එදාට මේ වෙන කෙනෙක් අහපු ප්‍රශ්නයකට වෙන කෙනෙක් උත්තරයක් දෙනවා එහෙම වෙනවා නම් අහන මනුස්සයා ප්‍රශ්නේ අහන්නේ දැන ගැනීම සඳහා නෙවෙයි ඉඟි කරන්නේ කියන චපල ගතිය අපිට එන්න විදියක් නැහැ වංචනික ගතියට රින් ගන්න විදියක් නෑ මොකද තමයි ප්‍රශ්නේ අහන්නේ තමන් ළඟම උත්තරේ තියෙනවා හැම වැඩකදීම හැකිතාක් සත්‍යමත් වෙන්න හැදුවොත් මේ මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා තමන්ගෙම තමන්ට අහන්න පුළුවන් මේ ප්‍රශ්නයක් කොතනදීද මට සත්‍යමත් වෙන්න බැරි කියලා මවක් කරන වෙලාවදී හෝ වේවා පිනක් කරන වෙලාවදී හෝ වයික සතියෙන් කරනවා නම් මේ මනුස්සයා ඒකෙන් හොඳටම ගන්න තියෙන පාඩම ගන්න. ඒ නිසා පවපින් තෝරන එක හෝ හරි වැරදි බලන එක හෝ ධර්ම අධර්ම බලන එක නෙවෙයි කරන්න පුළුවන් නම් කරන්න තියෙන දේ තමයි ඔක්කොම ওই තියෙන ආගයන් ආඩම්බරයන් බයලජ්ජාල එහෙම තිබීවා මේ සියල්ලටම සතිය යොදා ගන්න පුළුවන් නම් ඒ මාංශක ඉවරලා යනකොට Tamanටම Tamanගෙන් අසාවි කොයි චිත්තක්ෂණයද අපිට සතියින් ඉන්න බැරි. නැත්තම් Tamanට සතියින් ඉන්න දෙන්නේ නැහැ. තෝ තොටතෝ තොට මං කොහොමද සතියින් දෙන්නේ නැහැ කියලා මායාව අපිට අල්ලලා විසි කරලා දාන්නේ කොයි චිත්තක්ෂණයද කියලා බැලුවොත් ඊට පස්සේ පැය 27 තියෙන චිත්තක්ෂණ අතර කිසි වෙනසක් නැහැ. අපි විසින් දෙන අගයන් ආඩම්බරයන් නිසා තමයි අරකෙදී නම් කොහොමඩක්වත් බෑ කියලා. කියන්නේ ඒ නිසා කියන මුලින් මුලොම පුළුවන් පහසුතෙන් පටන් ගන්න දියුණු කරන දියුණු ඕපනයික ගුණේ දියුණු වෙනවා නම් එන්නේ එන්නේ එන්නේ හැම චිත්තක්ෂණයකම සතුටුමත් වෙන්න පුළුවන් තරම් ගතියක් අපිට තියෙනවා මොකද කියලා දන්නවද? අපි මධ්‍යම පාන්තික යුගයේ මධ්‍යම පාන්තික පවුල්වල ඉපදිච්ච නිසා. මේ ගොඩාක් පොසත් පවුලක ඉපදුනා නම් ඕක ගොඩාක් දුක්පත් පවුලක ඉපදුනා නම් අපිට මේවා අත්හක් ලැබෙන්නේ. ඒ නිසා අපි අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන අමාරු තමයි පහසු තැනින් පටන් අරගන්න පටන් ගන්න දිගට කරගෙන කරගෙන යනකොට මැදට යනකොට තේරෙන පටන් අරගෙන මේ මෙතන රාගයේ අඩු වෙන බව උත්පත්තිඵල තාම එන්න පම වෙනවා මොකද අඩු ගානේ මේ ආස්වාසය කියන එක රාග රත් අරමුණක් නෙවෙන බව ප්‍රස්වාසය කියන්නේ රාග රත් අරමුණක් නෙවෙනවා තේරෙවි. ධක්ම කරනකොට වම කියන්නේ රාග රත් අරමුණක් නෙවෙයි දකුණ කියන්නේ රාග රක්ත අරමුණක් නෙවෙයි. ආ නිවෙනි අරමුණක ඉඳගෙන මේක තේරුම් අරගත්තට පස්සේ ඕනේ නම් රාග රක්ත අරමුණක් එද්දි මේක රාගයක් බව තේරුම් ගන්න. එහෙම නැත්නම් ධම්මානුපස්සනාවේ තියෙන නීවරණ නීවරණ වශයෙන් තේරුම් ගන්න තැනට ගිය දවසේ තේරිවි රාගය වුණත් සතියෙන් දකින්න පුළුවන් නම් ඒකේ රත්ත කරන ගතිය රංජනය කරන ගතිය නැති වෙලා විරංජනේ පතරපත් කරන්න පුළුවන්. ඉතින් අපි සැලසුමක් හදාගනිමු නැත්නම් අදහසක් තියාගනිමු. ඒ හැකිතනින් පටන් අරගෙන ක්‍රමයෙන් මේ සක්කාත ගතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු කරලා අවසානයේ අපිට මෙතනින් ගියාට පස්සේ හම්බෙන්නේ කාර්ය බහුල ජීවිතයේ එදිනදා ජීවිතයේදී පවා අසවල් චිත්තක්ෂණේ මට සතියින් ඉන්න බෑ කියලා තියෙනවනම් ඒ සැක දුරු කරලා දවසේ මතුවෙන හැම චිත්තක්ෂණයකම අනුගමන අදිෂ්ඨාන මට්ටමේ හෝ අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් අදිෂ්ඨාන මට්ටමින් ඕ මම සත්‍යමත් වෙනවා කියලා අපිට ගත කරන්න පුළුවන්. ඒක මම හිතන ලොකු දාග්‍රහණයක් කියලා. අද ධර්ම දේශනාවත් වෙන අදිෂ්ඨානයක් වෙන හේතුවක් ශක්තියක් ධෛර්යයක් බලයක් වඩපත් වේවා කියන අදහසින් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි අපි මෙතන පැය කමාවක් කාලයක් අරගෙන තියෙනවා. ධර්ම දේශනාව සඳහා ඒකත් විනාඩි 26ක් ගත වෙනවා. ඉතින් අපි දවසේ වැඩසටහනේ නිමා මේක නොඋනට චාරිත්‍රාත්මකව විද්‍යාන පින්දීප් සාඥාති ජීපත් කිරීම අපගේ ප්‍රාර්ථනා ශීපත් අදාසිස් එත්තවතා ചാටි භාත සංජානන කිරීමෙන් දේශනා සතිවාරය સમાપ્ત කරමු කියලා මම කියනවා. ඉත්තාරාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානෝ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා ආගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුභෝතිत्वा চিරං රක්ඛන්තු ශාසන ආකාශට්ඨා ච බුම්මඨා ආගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුභෝතිत्वा চিරං රක්ඛන්තු දේශනම් ආකාශට්ඨා ච බුම්මඨා ආගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාහිවාල සමාගමෝ සතං සමාගමෝ හෝතු විහාරනිපාලපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාහිවාල සමාගමෝ සතං සමාගමෝ හෝතු විහාරනිපාලපත්තියා